අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධර්මපදය පහ බාල වර්ගය පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ පළවන ගාථා රත්නය එක්තරා පුරුෂයෙකුගේ කතා වස්තුව සත්පුරුෂයන් ඇසුරට නොලැඹුණොත් විනාසයි පින්වතුනේ පින්වත් දරුවනේ ඔයාලා දන්නවා බුද්ධ කාලයේ දඹදිව තිබුණා විශාල ජනපද ඒ කියන්නේ විශාල ප්‍රදේශ. කොසොල් ජනපදය කියන්නේ එයින් එකක්. කොසොල් ජනපදය හරි විශාලයි. එහි නායකයා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ රජතුමා මුල් කාලයේදී බුදුරජාණන් වහන්සේට එතරම් හිතවත්ව සිටියේ නැහැ. නමුත් පස්සේ කාලේ ඊ타මත්ම හිතවත් වුණා, ලැබි වුණා. බුදුරජාණන් වහන්සේ පවා කොසෝ රජුරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොඑක් අවස්ථාවන් වලදී ධර්මයේ කියා දීලා තියෙනවා. බිම්බිසාර රජතුමා නම් සෝතාපන්න වුණ බව ඔබ දන්නවා. නමුත් කොසෝ රජතුමාට එවැනි වාසනාවක් උදා වූ බවක් දැනගන්නට ලැබෙන්නේ නැහැ. දවසක් කොසෝ රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ගොඩක් බුද්ධිමත් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මේකයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කෙනෙකුගේ සිතෙහි තමන්ට අයහපත පිණිස දුක පිණිස විපත පිණිස යම් යම් දේවල් ඇති වෙන්නට පුළුවනි. ඒ මොනවාද? පින්වත් මහරජ කෙනෙකුට අයහපත දුක විපත පිණිස තමා තුළ කරුණ තුනක් උපදිනවා. ඒ තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. පින්වතුනේ, පින්වත් දරුවනි, මෙවැනි ධර්මයන් අසන්නට වාසනාව තිබූ කොසොල් රජතුමා තම සිතේ හටගත් ලෝභ සිතුවිලි හේතුවෙන් සෑහෙන කරදරේ වැටිලා තියෙනවා. රජ කෙනෙක් වුණත් සාමාන්‍ය කෙනෙක් වුණත් කරන දේ පවුනම් ඒකෙන් ලැබෙන්නේ අයහපත් විපාකමයි. දවසක් කොසෝ රජතුමා වීදි සංචාරය කළා. ඒ කියන්නේ තමන්ගේ රාජධානියේ වීදිවල ඇතා පිටේ නැගලා රාජකීය ලීලාවෙන් ගමන් කරනවා. එතකොට මිනිස්සු පාර දෙපැත්තේ රැස් වෙලා රජුරවන්ට ස්තුති ප්‍රශංසා කරනවා. මල්විසි කරනවා. රජතුමත් වටපිට බල බල hina වෙවි යනවා. ඉතින් එදා ඔය විදිහට රජතුමා වීදි සංචාරය කරද්දී එක්තරා නිවසක සඳලු තලයේ හිටපු දුප්පත් කාන්තාවක් හරි ආසාවෙන් මෙය බලාගෙන හිටියා. අහම්බෙන් වගේ මේ රජතුමාට කාන්තාව දකින්නට ලැබුණා. එය හරිම ලස්සනයි. රන්වන් පාටයි. නිල් පාට ඇස් දෙකක් තිබුණේ. ලස්සන කෙස් කලඹක් තිබුණා. හොඳ කැකුළු වැනි දත් පෙළ විදහා hina වුණා. රජුරුවන්ගේ හිත කැළඹිලා ගියා. රාගය ඇවිස්සුණා. පිස්සු වැටුණා වගේ වුණා. රජුරුව ඉක්මනින් වීදි සංචාරය අවසන් කළා. මාලිගයට ආවා. ඇවිදින් විශ්වාසවන්ත ඇමතියෙකුට කතා කළා. "ඒ යහළුවා, මේ කතාවයි කටින් පිට කරනවා එහෙම නොවේ. නුඹට මතකද වීදි සංචාරය කරද්දී අර පෙරදිග වීදියේ අසවල් තැන උඩුමහලේ එක්තරා ස්ත්‍රියක් මන් දිහා බලාගෙන හිටියා. දේවයන් වහන්ස මොකෝ මතක නැත්තේ ඒ වෙලේ ඉඳලා තමුන් වහන්සේ වෙනස් වුණා නෙවෙයි තමුන් වහන්සේගේ ඇල්ම බැල්ම කතාබහ හැමදේම හිරි වැටිලා ගියා වගේ වුණා නෙවෙයි ඒ යාළුවා ඒක ඇත්ත මං පිස්සු වැටුණා හැබැයිට මොයි ස්ත්‍රිය කවුද දේවයන් වහන්ස ඇය කන්‍යාවක් නොවේ ඇය ගැහණියක් ඇයට ස්වාමියෙක් ඉන්නවා බොහෝම දුප්පත් පවුලක් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න පිරිසක්. එතකොට රජතුමා මෙහෙම කල්පනාවට වැටුණා. ම්ම් එහෙමද? එහෙමනම් මේකේ බැඳපු එකියා. ඈ ඒකට මුකෝ. මං තමයි රටේ රජා. මගේ අනුභවයට සීලු දෙනා යටත් විය යුතුයි. නමුත් ස්වාමියා ඉන්නදී මෙයාව ගෙන්න ගන්න එක හරි නෑ. කනවන්දුම් කරවන්නට ඕනේ. ස්වාමියා මරවලා දමන්නට ඕනේ. එතකොට මාලිගාවට ගෙන්න ගන්න එක සුළු දෙයක්. රජතුමාර ස්වාමියාට පණිවිඩයක් යවුවා. ඒ ස්වාමියා බියෙන් බියෙන් රජු ඉදිරියට ආවා. එම්බා පුරුෂය නුඹට මහා සතුටක කාරණාවක් තියෙනවා. නුඹේ වාසනාව මත උනා. මං අද ඉඳලා රජවාසලේ සේවයට නුඹව කැඳව ගන්නවා. අනේ දේවයන් වහන්ස ගැත්තාට අනුකම්පා කරන සේක්වා. මම බොහෝම අහිංසකව නිදහසේ කුලී වැඩ කරලා ජීවත් වෙන කෙනෙක්. නුඹ වහන්සේට යම් බදු ගෙවීමක් කරන්නට තියෙනවා නම් මං ඒ සෑම දෙයක්ම ඉෂ්ට කරන්නම්. ඔබ වහන්සේගේ අනුකම්පාවෙන් මගේ පරණ රස්සාව කරගෙන යන්න ඉවස අවසර දෙනසේක්වා. නැත නැත පුරුෂය මට නුඹෙන් කිසිම බදු අය කිරීමක් අවශ්‍ය නැත. නුඹේ යහපත්කම ගැනයි මම පැහැදුනේ. ඒ නිසා නුඹ ඔය කුලී වැඩ කළ යුතු නැහැ. හොඳයි. හෙට රාජකාරියට වරෙන්. දැන් අර පුද්ගලයා ඊ타මත්ම භක්තිමත්ව රජවාසලේ සේවය පිණිස යනවා. ටික දවසකින් රජතුමාර තැනැත්තව ඇමතුවා. එම්බා පුරුෂය මට හදිස්සියෙම කඩුපුල් මලුයි ලා සුදු පැහි මැටි අවශ්‍ය වෙලා තියෙනවා. හවසට මන් නාන වේලාවට ඒව අරගෙන ඉන්න ඕනේ. දැන්ම පිටත් විය යුතුයි. මේන් යොදුනක් දුරින් තමයි ඒවා තියෙන්නේ. හැබැයි නාවොත් වැඩ වරදී අර පුද්ගලයා හොඳටම බය වුණා. හනිකට ගෙදර දිව්වා. මරණයෙන් වෙවුල වෙවුල කියන්න ගත්තා. සුන්දරිය ඉක්මනින් බත් මුලක් බඳලා දෙන්න. හිමියනි බත් තාම ලිපේ. බත් ඉදෙනකම් ඉන්න. හපොයි කොහොම ඉන්නද? පැය කීපයයි තියෙන්නේ. ඔය තියෙන දෙයක් ඉක්මනට බැඳලා දෙන්න. මට වෙලාවට ඉන්න බැරි වුණොත් මං ගැන ඔයා බලාපොරොත්තු තියාගන්න එපා. බිරිඳ ඉක්මනින් බාගෙට තැම්බුණු බත් දාලා බත් මුලක් හැදුවා. මේ තනත්තා බත් මුලත් අරගෙන දුවන්න පටන් ගත්තා. අයියෝ, කඩු පුල්මල්, ලා සුදු පාට අරණුවන් මැටි. හප්පේ, මේවා තියෙන්නේ නාග ලෝකේ නෙවෙයි. මම මේවා කොහෙන් ගේන්නද? ඔය විදිහට හිත හිතා යද්දී අතරමඟදී අසරණ කෙනෙක් හම්බුණා. ඔහු බඩගින්න හිටිය කෙනෙක්. Tamanගේ බත් මුලෙන් කොටසක් ඔහුට කන්න දුන්නා. දැන් මෙයාට බත් කන්න සිහියක් නැහැ. නමුත් කටක් දෙකක් කෑවා. ඉතුරු බත් ටික මාළුවන්ට දැම්මා. මෙයා ගඟ ළඟට ගිහින් මාළුවන්ට බත් දාලා අහස දිහා බලාගෙන කෑ ගහලා මෙහෙම කිව්වා. අනේ මේ ගඟ ඇසුරෙන් අධිග්‍රෝහිත නාගයෝ ඉන්නවා නම් දෙවියෝ ඉන්නවා නම් මගේ වචනය අහන්න රජුරෝ මට අනකලා කඩුපුල් මල් ගේන්නලු අරණුවන් මැටි ගේන්නලු අනේ දෙවිවරුනේ මන් දැන් කුසගිනි ඇති මිනිසෙකුට බත් කන්න දුන්නා මාළුන්ට බත් දුන්නා මිනිහෙකුට කෑම දුන්නොත් දහස් ගුණයක් අනුසස් තියෙනවා. සතෙකුට කෑම දුන්නොත් සිය ගුණයක් අනුසස් තියෙනවා. ඒ සියලු පින් මන් තමුන්නාසෙලාට පූජා කරනවා. අනේ මට කඩුපුල් මලුයි අරුණුවන් මැටි ලැබෙන පිළිවෙලක් සලස්වනසේක්වා. කඳුළු වගුරුවමින් මේ අසරණ මිනිසා කෑ ගසා කියූ දෙය ඒ ප්‍රදේශයේ හිටපු නාගරාජයෙකුට ඇසුණා. එතකොට ඔහු සීයා කෙනෙකුගේ වේශයෙන් එතනට ආවා. ඇවිත් මෙයාගෙන් විස්තර ඇහුවා. එහෙමනම් තමුසේ මට ඔය පින දෙනවද? මං කඩුපුල් මලුවේ අරණුවන් මෙටි දෙන්නම්. අනේ සීයේ මං තමුන්නාන්සට මේ පින දෙනවා දෙනවාමයි. මගේ මොකක්ද වාසනාවකට දැයි සීයේ මුණ ගැහුනේ. එතකොට අර සීයා වේශයෙන් ආපු නාගරාජයා අර මිනිස්සයාට කඩපුල් මලුයි අරණුවන් මෙටි දුන්නා. ඔය අතරේ කොසෝ රජතුමා මෙහෙම කල්පනා කරනවා. මිනිස්සු කියන්නේ අමුතුම සත්ත්ව කොට්ටාශයක්. මිනිස්සුන්ගේ කට කෛරාටිකම් හොයාගන්න එක නම් ලේසි නෑ. ඔය පුද්ගලයා කොයියම් ක්‍රමයකින් හරි ඉල්ලපු දේවල් හොයාගෙන ආවොත් මගේ වැඩේ හරියන්නේ නෑ. කියලා වේලාසනින් දොරටුව ඇසෙව්වා. එතකොට අර මිනිස්සයා හරියටම නාන වේලාවට දුවගෙන ආවා. නමුත් වැඩේ හරි ගියේ නෑ. දොර වහලා තිබුණා. ඔහු කෑ ගහලා කිව්වා "එම්බල දොරටු පාලය. මං රාජපුරුෂයෙක්. මං රාජකාරියට ගියේ. වහාම දොර ඇරපන්. මේක රජුරුවන්ගේ අවශ්‍යතාවයක්." නමුත් දොරටු පාලය දොර ඇරියේ නෑ. එතකොට ඔහු ඒ දොරටුව ළඟ අරණුවන් මැටි මත කඩුපුල් මල් තියලා නගරවාසීන්ට කෑ ගහලා කිව්වා. අනේ නගරවැසියනේ බලාපල්ලා මං ඔන්න රාජාන ඉෂ්ට කළා. රජානු කැඩුවේ නැහැ. හැබැයි රජතුමා මට අච්චු කළොත් ඒ කරන්නේ නිස්කාරණේ මිසක් සාධාරණව නොවේ. ඔහු තනියෙන් හිතන්න ගත්තා. දැන් මං කොහෙද යන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මෘදු හදවතින් යුක්තයි. ඒ නිසා මම මේ භික්ෂුන් වහන්සේලා ඉන්න තැනකට යනවා. ඔවුන් හැර මට වෙන පිළිසරණක් නැහැ කියලා භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ආවාසයකට ගියා. රජතුමාට මතක් වෙන්නේම අර ස්ත්‍රියයි. රාගයෙන් දැවි දැවි ඉන්නවා. ඔව් හෙට උදේ උන්ද ඉවරයි. ඊට පස්සේ ඒ ලස්සන කාන්තාව ඉන්නේ කොහෙද? වෙන කොහෙද ඉතින්? මං ගාව මිසක්කා. එදා ඒ රජුරවන්ට නිින්ද ගියේ නෑ. රාජයහනේ එහා මෙහා පෙරලි පෙරලි කාමගින්නෙන් දැවි දැවි නිින්දක් නැතුව ඉන්නකොට එකපාරටම අමුතු නිශ්ශබ්දතාවයක් ඇතුණා. ඊට පස්සේ භයානක හනින් ශබ්ද හතරක් ඇතුණා. දූ සා නා සෝ කියන මේ අමුතු සද්ද ඇහෙනකොට රජතුමා උඩ විසි වුණා. ඇස් ලොකු වුණා. දහඩිය දෑවා. ගැහෙන්න පටන් ගත්තා. ඇඳේ වාඩි වෙලා බිරාන්ත වෙලා කල්පනා කරන්න පටන් ගත්තා. හම්පේ මහා භයංකාර සද්දයක්. මුළු මාලිගයේම වේවුලුම් කෑවා. ජනපදයේම වේවුලුම් කෑවා. මොකක්ද හැබෑවට මේ සද්දේ? භූතේකවත්ද? රජතුමාගේ රාගය කොහෙන් ගියාද දන්නේ නැහැ. එළි වෙනකම් නිින්දක් නැහැ. පහවදා පුරෝහිත බමුණන් කැඳෙව්වා. ඒ සද්දේ මොකක්ද කියලා විමසුවා. පුරේහිත බමුණා නිමිති බැලුවා. බලලා මෙහෙම කිව්වා. දේවයන් වහන්ස මහා භයානක කාලයක් එනවා. නවග්‍රහයෝම කිපිලා මහා ඒ රාෂ්ටකයක් ලැබලා තියෙන්නේ. මේකෙන් නම් ගැලවෙන එක ලේසි නෑ. අනතුර තියෙන්නේ තමුන්නාන්සටමයි. රජතුමා තවත් බය වුණා. අහෝ ආචාරෝත්තමයන්න් වහන්ස. එතකොට මේ වේදයට අනුව මට පිහිටක් නැද්ද? ඒ වෙලාවේ පුරෝහිත බමුණා නළල රැලි නංවා බරපතල විදිහට කල්පනා කළා. දිව පටලෝ පටලෝ කෙඳිරි ගෑවා. ජටා මඩලු අත ගෑවා. විසඳුමක් හම්බ වුණා වගේ ගාම්භීර විදිහට කිව්වා. මහරජුරුවන් වහන්සේ අපගේ උතුම් වූ මේ වේදේ විසඳුම් නැත්නම් ආය ලෝකයේ විසඳුම් නැත. එනිසා අපේ මේ නැකත් තරු ආදිය පිහිටා තියෙන පිළිවෙල බැලුවාම අගේට පෙන්눔 කරනවා. මහරජුරුවන් වහන්සේ විසඳුමක් තියෙනවාමයි. හැබැයි සෑහෙන ධන දානෙ කැප කරන්න වේ. මහා යාගයක් කළ යුතුය. මේ යාගයට කියන්නේ සරුවසිය කියලා. ඒ කියන්නේ රජ්ජුරුවන් වහන්ස මේකට ගන්න ඕනේ ඇත්තු 100ක්, අස්පියෝ 100ක්, ගවනාඹු 100ක්, ගව දෙන්නු 100ක්, බූරුවෝ 100ක්, එළුවෝ 100ක්, කුකුල 100ක්, ඌරු 100ක්, දරුවන් 100ක්, දැරියන් 100ක්. ඒ සියලු දෙනාම එකම නැකතට මරන්න ඕනේ. රජ්ජුරුව වහා මැමැති මණ්ඩලය රැස් කළා. තීරණය දැනුම් දුන්නා. දැන් තමුසෙලා වහාම කිසිසේත් ප්‍රමාද නොකොට මේ සෑම යාග උපකරණයක්ම රැස් කළ යුතුයි. රජු රැකුණොත් රට රැකෙන බව දත යුතුයි. එතකොට තමන්ගේ දූ දරුවන් යාගය පිණිස මරන්නට එකතු කරද්දී මිනිසුන් අතර මහා දුක් අඳුනාවක්, මහා වැළපීමක් හටගත්තා. මුහුදුරල ഘോഷාවක් වගේ ඒ ශෝකී ස්වරය දෝංකාර දුන්නා. රජතුමා හැම දෙයක්ම එපා වුණා වගේ මූණ එල්ලගෙන බර කල්පනාවක හිටියා. මල්ලිකා බිසව රජතුමාගෙන් විමසුවා. මහරජාණනි, තමුන්නාන්සට මොකද මේ? මූණකට මැලවිලා, සුදු මැලි වෙලා, කලන්තේ වගේ මොකද උනේ? මොකද උනේ? එම්මා මල්ලිකා නුඹ මොකවත් දන්නේ නෑනේ. පේන්නේ නැන්ද? මගේ කන ළඟටම ගෝර විෂ ඇති සර්පයෙක් ඇවිදින් ඉන්න බව. ඊයේ රෑ මාළිගයේත් ජනපදයේත් මුළු මහත් ආකාශයේ දෙදුරුම් කාගෙන ආපු සද්දෙ නුඹට ඇහුනේ නැද්ද? අනේ හැබෑට නුඹට කිසි වගක් නැති හැටි. මහරජතුමනි මේ මොකද මෙතරම් සත්තු රැස් කරන්නේ? මහා ഘോഷාවක් නෙමෙයි. මිනිස්සුත් කෑ ගහනවා. දැලපෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ? මල්ලිකා මට භයානක ඒ රාෂ්ටකයක් ලැබලා තියෙනවා. ගිරහයෝ නව දෙනාම කුලප්පු වෙලා. උන් දෙලව සතුටු කරන්න තියෙන්නේ මහා අනුභව සම්පන්න යාගයක් කරලා විතරයි. ඒක නෙවෙයි ඔය සූදානම් කරන්නේ. මගේ මේ ජීවිතයේ වටිනාකම ඔය වගේ සත්තු කීප දෙනෙක් මැරුණා කියලා සංසන්දනය කරන්න පුළුවන්ද? මල්ලිකා දේවියට බලවත් දුකක් ඇති වුණා. මල්ලිකා දේවිය ඉක්මනින්ම තම ශාස්ත්‍රඥ වහන්සේ වන බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ගියා. ගිහින් මේ සියල්ල සැලකලා. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ මිත්‍යා විශ්වාස නිසා බොහෝ දෙනෙකුගේ ලෙයින් රාජාංගණය තෙමිලා විශාල පවක් රැස්වෙන්නයි යන්නේ. අනේ ස්වාමීනි මෙයට පිළිසරණ වෙනසේක්වා. බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමා මුණ ගැසුණා. මුණ ගැසිලා රජතුමාට වදාලා. පින්වත් මහරජ මේ සද්දය භයානක හඬක් බව හැබෑව. නමුත් එය ඔබට අදාළ නැහැ. රටවැසියන්ටත් අනතුරක් නැහැ. ඔබට අනතුරකුත් නැහැ. මෙය වෙනත් දෙයක්. ගොඩක් ඉස්සර කාලෙක කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියා. ඒ කාලයේ බරණැස් නුවර යහළු සිටුවරු කිහිප දෙනෙක් හිටියා. දවසක් ඔවුන් රැස් වෙලා කතා බස් කළා. දැන් අපිට ඕන තරම් සල්ලි තියෙනවා. අපි මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. අපි හොඳට දන් දෙමු, සිල් රකිමු, පුද පූජාවන් පවත්වමු. එතකොට තව කෙනෙක් මෙහෙම කිව්වා. හනේ හනේ ඔහෙට පිස්සුද ධනේ තියෙන්නේ ඕකටද මස් මාළු අරක්කු ආදිය තියෙන්නේ වේලන්ට දාන්නද ඒවා ගන්න තමයි සල්ලි තියෙන්නේ හොඳට කාලා බීලා ඉමු තව කෙනෙක් මෙහෙම කිව්වා. සල්ලි තියනවා නම් මොනවද නැත්තේ? ඇයි කෑම බීම විතරද ඕනේ? සල්ලි තියනවා නම් ගෑනු ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ ඔය විකාර කතා නොකර ඉන්න ටික දොහේ ජීවිතයේ උපරිම ප්‍රයෝජනය ගනිමු. ඉතින් මේ අය හැම සතයක්ම වියදම් කළා. කෑවා බිව්වා ස්ත්‍රී දූෂණයේ යෙදුනා. පවුල් කඩා කප්පල් කළා. මරණින් මතු නිරයේ උපන්නා. මේ දිනවල ඔවුන් ඉන්නේ ලෝ කුඹු නිරයේ ඉපදිලා. වර්ෂ දහස් ගණනක් ගත වුණා. ඒ බුදු සසුන තියෙන කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. දැන් වැඩිම වුණොත් අවුරුදු 100යි. නැත්නම් 120යි. මෙතෙක් ආයුෂ අඩු වෙන තුරුම ඔවුන් නිරයේ ඉතින් මේ හතර දෙනා ලෝකුම නිරයෙන් උඩට මතු වුණා. ඒ වෙලාවේ ගාතාවක් කියන්න මහන්සි ගත්තා. ඒ අයට කියන්න පුළුවන් උනේ එක අක්ෂරයයි. මහරජතුමනි, ඔබට ඉස්සෙල්ලාම ඇහුනේ මොකක්ද? ස්වාමීනි, මට ඉස්සෙල්ලාම ඇහුනේ දුහු යන්නයි. මහරජතුමනි, එයාට කියන්න ඕනුනේ මෙන්න මේ ගාතාවයි. දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම්හසේ විච්ඡමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ අපට දන් දෙන්න ඕන තරම් දේවල් තිබුණා. නමුත් පින් කරගත්තේ නෑ. දුස්සීල ජීවිතයක් ගෙව්වේ. භෝග සම්පත්තියේදී Tamanට පිහිටක් ඇති කරගත්තේ නැහැ. මහරජතුමනි ඔබට ඊළඟට ඇහුනේ මොකක්ද? ස්වාමීනි මට ඇහුනේ ස යන්නයි. මහරජතුමනි අනික් එක්කෙනාට කියන්න ඕනුනේ මෙන්න මේ ගාතාවයි. සට්ටිවස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති දැන් නිරයේ පැහෙන් අරගෙන සම්පූර්ණයෙන් අවුරුදු 60000ක් පිරුණා අයියෝ මේ දුක අවසන් වෙන්නේ කවදාද මහරජතුමනි ඔබට ඊළඟට ඇහුනේ මොකක්ද ස්වාමීනි මට ඇහුනේ න යන්නයි. මහරජතුමනි ඊළඟ කෙනාට කියන්න ඕනුනේ මෙන්න මේ ගාතාවයි. නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පටිදිස්සති තදාහි පකතං පාපං මතුයිහංව මාරිසා අනේ දෙවියනේ නුඹත් මාත් යම් දවසක බොහෝ පව් කළානේ මේ විපාකවල ඉවරයක් නෑ කවද්ද ඉවර වෙන්නේ මේකේ ඉවරයක් නම් පේන්නේ නෑ මහරජතුමනි ඔබට ඊළඟට ඇහුනේ මොකක්ද ස්වාමීනි මට ඇහුනේ සෝ යන්නයි මහරජතුමනි හතරවෙන්නාට කියන්න ඕනුනේ මෙන්න මේ ගාතාවයි සෝහං නෝනයිතෝ ගන්්වා යෝනිං ලද්ධාන මානුසිං වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලං බහු අනේ මං මෙතනින් බේරිලා ගිහින් මට ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුණොත් මල් ළඟට ඇවිත් යමෙක් යමක් ඉල්ලනවා නම් ඒ ඉල්ලීමට සුදුස්සෙක් වෙනවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් කරනවා. මහරජතුමනි ඕක තමයි ওই ශබ්ද හතරේ තේරුම. ඔවුන්ට සම්පූර්ණයෙන්ම කියා ගන්නට ලැබුණේ නැහැ. රජ්ජුරුවන්ට හීන් දාඩිය දැම්මා. "හප්පේ එතකොට අනුන්ගේ කාන්තාවන් සේවනය කිරීම මහා බරපතල දෙයක් නොවේ. එක බුද්ධාන්තර කල්පයකුත් ගෙවිලා තවම අවසන් වෙලා නැහැ නොවේ. කියලා හිතලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි මට මේ රාත්‍රිය පුදුමාකාර දීර්ඝ රාත්‍රියක්. එතකොට අර කඩුපුල් මල් ගෙනාපු පුද්ගලයාත් සෙනගතරේ හිටියා. ඔහු පැත්තකින් බැඳගෙන මෙහෙම කියනවා. අපේ මහරජුරුවන් වහන්සේට රැය ඊටාම දීර්ඝයි. මටත් ඒ වගේමයි. මේ යොදුනක දුර මොනතරම් දුරක්ද කියලා තේරුනේ ඊයේ තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාලා. දීකා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිචානතං නොනිදානි දිවරණා විට දිගු වේ ඒ රය ඔහු හට වෙහෙසින් ගමනක් යන විට යොදුනත් දිගමයි ඔහු හට සදහම් නොදකින කෙනාට අසත්පුරුෂ බාලයාට යන විට උපතින් උපතට සසරත් දිගමය ඔහු හට පින්වතුනේ පින්වත් දරුවනේ මේ සිද්ධියෙන් ඔබට තේරෙනවා ඇති සසර ගමන කොතරම් බරපතලද කියලා. අපි හිතන තරම් ලස්සන ගමනක් නොවේ. දැක්කනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පාප මිත්‍ර ආශ්‍රයෙන් වෙච්ච දේ කෙනෙකුට ඕනුණා පින් කරගන්න. සිල් රකින්නත් ඕනුණා. දන් දෙන්නත් ඕනුණා. නමුත් අසත්පුරුෂ බාලයන්ගේ බහට හසු වුණු යහපත් පුද්ගලයන් පවා විනාශ වුණා. නිරේ වැටිලා දුක් විඳිනකොට අරයා කිව්වා මෙයා කිව්වා කියලා බේරෙන්න බැහැ නෑ. මේ සත්‍ය తත්වය අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් පින්නතුනේ පින්වත් දරුවනේ එදා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව විස්තර කොට චතුරාර්ය සත්‍ය වදාලා. අර කඩුපුල් මල් ගෙනාපු පුද්ගලයා ඒ ආසනයේදීම සෝවාන් ඵලයට පත් වුණා. සතර අපායෙන් සද්ධාහටම අත් මිදුණා. රජතුමා හොඳටම පැහැදුනා. අඥාන පුරෝහිතයන්ගේ ආකාශයේ ඉන්න නවග්‍රහයන් ගැන කලකිරුණා. යාගය වහාම නැවැත්තුවා. සියලු සතුන් නිදහස් කෙරෙව්වා. හොඳට සංග්‍රහ කරලා පිටත් කළා. ඒ වගේම රජතුමා මල්ලිකා දේවියට බොහෝම පින් දුන්නා. දෙවන ගාථා රත්නය මහා කසප තෙරුන්ගේ ගෝලයාගේ කතා වස්තුව අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා පින්වතුනේ පින්වත් දරුවනේ මේ ලෝකේ හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාශය, ගස් කොළන්, ගංගාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතලා පින් කරගන්න පුළුවන් තැනකට යනවා. නමුත් එයාට පින් කරගන්න ලැබෙන්නේ නැහැ. එයා එතනට නොගියා නම් ඊට හොඳයි. ඇයි එහෙම කියන්නේ? පින් කරන්න කියලා ගිහින් බොහෝ කාලයක් නිරය දුක් විඳින පව් කරගන්නවා. විශාල දුකකට වැටෙනවා. අවාසනාවන්තයෙක් බවට පත්වෙනවා. එවැනි අවාසනාවන්තයෙකුගේ ඉරණමක් ගැනයි මේ කතාවේ සඳහන් වෙන්නේ. පින්වතුනේ පින්වත් දරුවනේ මහා කස්සප මහරහතන් වහන්සේ ගැන ඔබ දැනටමත් දන්නවා. උන්වහන්සේ උත්කෘෂ්ට වූ සීලයෙන් යුක්තයි, ගුණයෙන් යුක්තයි. ඒ වගේම දෙවිවරුන්ට උන්වහන්සේව ඊටාම ප්‍රියයි. ඒ වගේම සබ්‍රහ්මචාරීන් වහන්සේලාටත් උන්වහන්සේගෙන් ලැබෙන ආදර්ශය අවවාදය හරිම ශ්‍රේෂ්ඨයි. ගෞතම ශාසනය බබලවන මහෝත්තමයන් වහන්සේ නමක්. දෙවි මිනිසුන් අතර ඒකාන්තයෙන්ම වන්දනාවට සුදුසු උතුම් රහතන් වහන්සේ නමක්. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ළඟට තරුණයන් කීප දෙනෙක් පැවිදි වුණා. එයින් දෙනමකට වත්පිළිවෙත් කරන්නට අවස්ථාවක් ලැබුණා. එක නමක් ඊටමත් ශ්‍රද්ධාවෙන් වත්පිළිවෙත් කළා. මහා කස්සප මහරහතන් වහන්සේට දැහැටි සූදානම් කිරීම පැන් සූදානම් කිරීම, පාදෝවණය කරන පැන් සූදානම් කිරීම ආදී වත්පිළිවෙත් ඊටාම ශ්‍රද්ධාවෙන් කළා. ඉතින් අනිත් නම හරිම කපටි. බණ භාවනා කරන්නෙත් නැහැ. ධර්මයේ ඉගෙන ගන්නට මහන්සි ගන්නෙත් නැහැ. වත්පිළිවෙත් කරන්නට මහන්සි ගන්නෙත් නැහැ. යහපත් පොඩි නම දැහැටි දඬුව පැන් සූදානම් කළ විට කපටි නම ඉක්මනින්ම මහා කස්සප තෙරුන් ළඟට යනවා. ගිහින් දෙකට තුනට නැමිලා කියනවා පින්වත් ස්වාමින් වහන්සේ අන්නම ස්වාමින් වහන්සේට දැහැටි දඬු පිළියෙල කළා. පෑන් පිළියෙල කළා. සමහර අවස්ථාවලදී මහා කශ්‍යප මහරහතන් වහන්සේට පෑන් පහසු වෙන්න උණු පෑන් පිළියෙල කරනවා. යහපත් පොඩි නමය සූදානම් කරනකම් කපටි පොඩි නම නොදන්නවා වගේ ඉන්නවා. සූදානම් කොට අවසන් වූ ගමන් Taman කළ දෙයක් වගේ පෙන්නනවා. දවසක් අර යහපත් පොඩි නම අමුතු වැඩක් කළා. ඒ තමයි මහරහතන් වහන්සේ උදෙසා නහන පැන් වෙනම පිළියෙල කරලා වෙනදට පැන් තියෙන තැනින් වතුර ස්වල්පයක් භාජනයකට දාලා වහලා තිබ්බා. අර කපටි පොඩි නම දුවගෙන ගිහින් කිව්වා ස්වාමීනි පෑන් සූදානම් නාන්න වඩින්න කියලා. මහරහතන් වහන්සේ පෑන් පහසු වීම පිණිස වැඩම කළා. ගිහින් වාජන ඇරලා බැලුවා. පොඩි නම කෝ පෑන් නැහනුවේ. එතකොට කපටි පොඩි නම කලබලයෙන් නැවිත් බැලුවා. පෑන් නැහැ. කලබල වුණා. ඊළඟ වාජනේත් බැලුවා. ඒකෙත් පෑන් නැහැ. මේ කර දුෂ්ට උන්වහන්සේගේ වැඩ. හිස් වාජන තමයි වහලා තියලා තියෙන්නේ. මං හිතුවේ වතුර ලෑස්තියි කියලා. ඉතින් කපටි පොඩි නම හිස් බඳුන අරගෙන පෑන් තොටට යද්දී අනෙක් පොඩි නම ඉක්මනින්ම පෑන් සූදානම් කොට දුන්නා. මහරහතන් වහන්සේ අනෙත් පොඩි නමගෙන් ඇහුවා. ඈ පොඩි නම මොකක්ද මේ වැඩේ තේරුම? මේ නාන පැල් පිළියෙල කෙලේ අර පොඩි නම නෙවෙයිද? අනේ නෑ ස්වාමින් වහන්ස මෙතෙක් කල මන් තමයි හැම දෙයක්ම කළේ. එයා කරන්නේ අනුන් කරන දේවල් තමන්ගේ හැටියට පෙන්වන එක විතරයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහත් සංවේගයක් ඇති වුණා. අර පොඩි නමට අවවාද කළා. පොඩි නම කළ වැඩේ නම් හොඳ නැහැනව. මීට පස්සේ තමන් කළ දේ පමණක් තමන් කළ බව කියන්න. අනුන් කළ දෙයක් Tamanගේ නමට ගාව ගන්න එපා. ඒ වගේම අනිත් නමට කිපිලා කෑගසපින් පෙන් තොටට යන්න එපා. එතකොට කපටි පොඩි නම මුකුත් කිව්වේ නෑ. ඇස් රතු කරගෙන බිමට හරවාගෙන හිටියා. හා එතකොට මම මොකක් කළත් වැරදි. අනික මේ වතුර චුට්ටක් හින්දා ওই තරම් කෑ ගහන්න ඕනේද? ඔච්චර අවවාද කරන්න දෙයක්ද මේ උනේ? හොඳයිකෝ මම පෙන්වන්නම් හොඳ නොහොඳ මොකක්ද කියලා. එදා දවස පුරාම පොඩි නම ද්වේෂයෙන් හිටියේ. ද්වේෂය ඇතිවෙන විදිහටම කල්පනා කර කර හිටියා. පහුවදා මහා කස්සප මහරහතන් වහන්සේ සමග පින්ඳපාතේ වඩින්නට පොඩි නම ආවේ නැහැ. රහතන් වහන්සේ පිඩුසිඟා වැඩි වේලේ අර පොඩි නම වෙනත් දායක පවුලක් වෙත ගියා. ගිය වෙලෙහි ඒ දායක ගෙදර උදවිය මෙහෙම ඇහුවා. පොඩි ස්වාමීන් වහන්ස අපේ ස්වාමීන් වහන්සේ කෝ? පින්වතුනි මහතෙරුන් වහන්සේට සනීප නැහැ. වෙහෙරෙමයි ඉන්නේ. අනේ ස්වාමිනි එහෙනම් දානෙට පින්නපාත වැඩිය නැතුව ඇති නෙව. එතකොට මොකද කරන්නේ? එහෙමනම් පින්වත්නි මේ මේ දේවල් දානෙට තියනවා නම් මගේ මන් දානෙ ගෙනihin දෙන්නම්. එතකොට ඔහු තමන්ට උවමනා දානමාන ඉල්ලාගෙන යන ගමන් අතරමඟදී වළඳලා තනියම ආරණ්‍යයට ගියා. පසුවදා මහා කස්සප තෙරුන් වහන්සේ අර දායක පවුල සිටි ප්‍රදේශයේ පින්ඳපාතේ වැඩියා. මහතෙරුන් වහන්සේ දුටු දායක පින්වතුන් ඊටම සතුටටපත් වුණා. අනේ ස්වාමීනි දැන් සනීපද අපට අර පොඩි නම කියූ හැටියට සෑහෙන්න අසනීපයක් කියලයි හිතුනේ. ඉතින් අපි දානෙත් හදලා පිටත් කළා. වැඩම කළ එක කොයි තරම් දෙයක්ද? මහරහතන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දන්පෙන් වළඳා පුණ්‍යෝනුමාදනා කර ආපසු වැඩියා. පොඩි නම ඊයේ අර දායක ගෙදරට ගිහින් මොකක්ද කිව්වේ? ඇයි බොරු කියලා දානේ අරගත්තේ? එහෙම දාරගෙන දානය වළඳන්ට වටින්නේ නෑනව. පැවිද්දන්ට කිසිසේත්ම සුදුසු නැහැනව. කපටි නම බිමට රවා ගත්තා. ඇස් රතු කරගත්තා. දත් කූරු කන්න ගත්තා. කලින් දවසේ වතුර චුට්ටක් නිසා මට බොරුවට බැනවැදුනා. අද බත් මිටක් නිසා දානේ ඉල්ලලා අරගෙන වළඳන්න හොඳ නැtei කියලා නිකම් ගොරනාඩු කරනවා. හොඳයිකෝ මම මහතෙරුන් වහන්සේට කලයුත්ත කරලා පෙන්නන්නම්කෝ කියලා බද්ධ වෛරයක් ඇති කරගත්තා. පසුවදා මේ පොඩි නම පිණ්ඩපාතේ වැඩියේ නැහැ. මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකම් බලාගෙන හිටියා. ලොකු පොල්ලක් අතට ගත්තා. ඒ කාලේ තිබුණේ මැටි භාජන විතරයි. ඉතින් මහරහතන් වහන්සේට පෑන් පහසු වෙන්නට තිබුණු සියලු මටිබඳුන් සියලු උපකරණ පොඩි පට්ටම් කරා. හුටිය ගිනි තිබ්බා. ගිනි ඇවිලෙන්නේ නැති යම් බඩු මුට්ටුවක් තිබුණා නම් ඒ හැම දෙයක්ම කුඩු පට්ටම් කළා. සිවුරු දාලා පැනලා ගියා. ඔහු ටික කලකදී බලවත්ව රෝගාතුරව මරණයට පත් වුණා. නිරයේ බන්නා. එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ගොස් මේ පවිට පුද්ගලයාගේ දරුණු ක්‍රියාව හෙළිදරව් කළා. ඒ වෙලෙහි අපගේ ශාස්ත්‍රෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කාටත් ප්‍රයෝජනයක් වන මේ ගාථාරත්නය වදාලා. චරංචේනාදිගච්චේය සෙයං සදේශ මත්තනෝ ඒක චරියං දල්හං කෛරා නත්ති බාලේ සහායතා කෙනෙකුගේ ඇසුරට නිසි කල උතුම් කෙනෙකු නොලැබෙන විට අඩු ගණනේ තම ගති ගුණ හා සම වූ අය නැති විට තනියම ජීවත් වෙන්නට දැඩි ලෙස ඔහු සිටිය යුතුය පවිටු බාල අසත් පුරුෂ ඇසුරක් නම් ඕනෙම නැත පින්වතුනේ පින්වත් දරුවනේ එක්ක තමන්ගේ සීලයට උපදෙස් ගත හැකි තමන්ට වඩා උසස් සිල් රකින කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. එක්කෝ තමාගේ සමාධිය දියුණු කරගන්නට උපදෙස් දිය හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. එක්කෝ තමන්ගේ නුවණින් විමසීම දියුණු කරගන්න පුළුවන් උතුම් කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. එතකොට තමයි එයා ටිකෙන් ටික සත්පුරුෂ ගතියෙන් පෝෂණය වෙන්නේ. ඥානවන්තයෙක් වෙන්නේ. කෙලෙහි ගුණ දන්නා ගුණවන්තයෙක් වෙන්නේ. එහෙම උතුම් කෙනෙක් මුණ නොගැහුනොත් අඩු ගණනේ තමා තරමින්වත් සිල්වන්ත කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. තමා තරමින්වත් ධර්මයේ හැසිරෙන කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. එහෙම නොවුනොත් Tamanට ලොකු අනතුරක් තියෙනවා. සමහර විට අපි කෙනෙකුට හිතවත් වෙන්නට පුළුවන්. ඒ හිතවත්කම නිසා අපට අපේ ගුරුවරු කෙරෙහි, මව්පියන් කෙරෙහි, වැඩිහිටි උතුමන් කෙරෙහි අපේ පැහැදීම නැති වෙනවා නම් අර අසත්පුරුෂයා අපිව ගුරුවරුන්ට, මව්පියන්ට විරුද්ධව කටයුතු කරන්නට පොළඹනවා නම් ඒ වගේම දුස්සීල වෙන්නට පොළඹනවා නම් ඒ තුලින් සිදුවෙන හානිය මෙතෙකයි කියලා වචනෙන් කියා නිම කරන්නට බෑ. අසත්පුරුෂ ආශ්‍රය නිසා රැස් කරගන්නා පව් හේතුවෙන් කල්ප ගණන් නිරයේ පැහෙන්න වේවි. ඒ නිසා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂ ආශ්‍රය අත්හරින්න කියලා නැවත නැවතත් පෙන්වා දෙන්නේ. උන්වහන්සේ වදාලේ තනියම ජීවත් වීමට දැඩි අදිෂ්ඨානයක් කරගන්න කියලයි. අසත්පුරුෂයන් එක්ක ඇයි හොඳයි කතාවක් ඕනෙම නැහැ. ඒ වෙලෙහි මේ ධර්මයට සවන් දුන් ඒ ආගන්තුක භික්ෂුවටත් අනෙක් භික්ෂූන්ටත් අසත්පුරුෂ ආශ්‍රය ඇති භයානකකම හොඳට තේරුණා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරේ වටිනාකම හොඳට තේරුණා. ලොව පහළ වූ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි කියලා හොඳට තේරුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ඒ සත්පුරුෂ ධර්මය වන චතුරාර්ය සත්‍ය ධර්මය අහන්නට ලැබුණා. ඒ සියලු භික්ෂූන් වහන්සේලාට සෝවාන් වෙන්න අවස්ථාව ලැබුණා. අපටත් මේ උපදේශය ඊටාම වටිනවා. එක්කෝ අපට වඩා ಗುಣධර්ම වැඩි අපේ ಗುಣධර්ම දියුණු කරගන්නට උපදෙස් දිය හැකි උතුම් කෙනෙක් ඇසුරු කරන්නට ඕනේ. එහෙම කෙනෙක් ඇසුරට නැත්නම් අඩු ගණනේ අපේ තියෙන ಗುಣධර්ම ආරක්ෂා කරගෙන සිටිය හැකි ආකාරයේ සමාන ගතිගුණ තියෙන අය ආශ්‍රය කරන්නට ඕනේ. එහෙම නැතුව දත් 32ම පෙන්නලා hina වුණා කියලා රැවටෙන්න හොඳ නැහැ. බොරු තොදොල් කපටි නැලවිලි බස් වලින් අපට ආදරයෙන් ඇමතුවා කියලා රැවටෙන්න හොඳ නැහැ. අපේ රැකවරණයට ඉදිරිපත් වුණා කියලා වහසිබස් කියූ පමණින් රැවටෙන්න හොඳ නැහැ. නුවණ පාවිච්චි කළ යුත්තේ යහපත් ඇසුර උදෙසාමයි. ඇසුරු නොකළ යුත්තේ අසත්පුරුෂයාවමයි. සත්පුරුෂාශ්‍රය කොයි තරම් වාසනාවක්ද? තුන ගාථා රත්නය ආනන්ද නම් මහා සිටුවරයාගේ කතා වස්තුව. ලෝභකම නිසා ලෝභී පුද්ගලයා ලොකු අමාරුවක වැටෙනවා. පින්නතුනේ පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත් විය යුතු ආකාරය ඊටාම ලස්සනට පෙන්වා දෙනවා. ඒ මෙහෙමයි. කෙනෙක් ඉන්නවා එයාට සල්ලි ගොඩක් තියෙනවා. හැබැයි ඒ සල්ලි හම්බ කරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක හොඳ වුණත් හම්බ කළ විදිහ වැරදි. ඒ වගේම ඒ සල්ලි වලින් එයා ගෙදරට සලකන්නේ නැහැ. මව්පියන්ට සලකන්නේ නැහැ. පින්දහම් කරන්නේ නැහැ. එතකොට වියදම් කරන විදිහත් අසාර්ථකයි. ඒ වගේම ඒ සල්ලි වලටත් දේපල වස්තුවටත් අධික ලෝභකමකින් ඉන්නවා. ඒවා අනිත්‍ය වෙලා යන දේවල් කියලා දන්නේ නැහැ. ඒවා කෙරෙහි ඇති ඇල්ම කවදා නමුත් අත්හරින්න සිදුවන බව නම් දන්නේ නැහැ. ඒකට අධික ලෙස කිචු වෙලා ඉන්නවා. ඒකත් අසාර්ථකයි. එතකොට හම්බ කළ විදිහත් අසාර්ථකයි, වියදම් කළ විදිහත් අසාර්ථකයි. උපයාගත් තේපල වස්තුවට ආසා කළ විදිහත් අසාර්ථකයි. අන්න ඒ જાතියේ අසාර්ථක සිටුවරයෙක් ගැන කියවෙන දුක්මුසු කතාවක් මේක. මියා හිටියේ සවැත් නුවර. මොහුට තිබුණා 40 කෝටියක ධනයක්. මොහුට පුතෙකුත් හිටියා. ඔහුගේ නම මූලසිරි. දෙසතියකට වතාවක් මෙයා මූලසිරි පුතාව නෑදෑයන් මැද්දට කැඳවනවා. කැඳවලා උදේ දවල් හවස මේ විදිහට උපදෙස් දෙනවා. නුඹලා එක්කෙනෙක්වත් හිතන්න එපා 40 කෝටියක් ධනය මහා ලොකු සම්පතක් කියලා. මේක මහා සොච්චමක්. ඒ නිසා පෙනෙන්නට තියෙන ධනය කිසි කෙනෙකුට නොදිය යුතුය. කල යුත්තේ අලුතින් යමක් හම්බ කරන එකයි. නුඹලා එකක් මතක තියාගන්න ඕනේ. කහවණුවක් වියදම් කළත් ඒක වියදමක් නිසා ආදායමක් නෙවෙයි. නුඹලාට වඩාත් හොඳ උපදේශයක් පිණිස මෙන්න මේ ගාථාව පාඩම් කරගන්න. අංජනානං කයං දිස්වා උපචිකානංච ආවයං මධුනංච සමාහාරං පණ්ඩිතෝ ඝරමාවසේ නුවණැති කෙනා ගිහි ගෙදරක වසන විට දැක නැති වෙන අඳුන්නිතු අගගාන විට වේයන් බඳින සේතුඹසක් ලෙස යසට රැස් කරගනින් ධනය මීමසන් ලෙසට පින්වතුනේ පින්වත් දරුවනේ ඉතින් මේ ආනන්ද සිටුවරයා Tamanගේ ධනය ගැන හරියට ආඩම්බර වුණා. ඒ ගැනම මහා ඉහළින් කතා කරා. Taman අර පිරිමැස්මින් වියදම් කරන සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියට හුවා දැක්වුවා. පිරිස මැද්දේ මහා නම්බුනාම ලැබුවා. රැස් කරගත් ධනය ගැන සතුට වෙවි හිටිය මේ සිටුවරයා මහා නිදන් පහකට තරම් ධනය රැස් කළා. අන්තිමේදී මේ සිටුවරයා හදිස්සියෙම මැරුණා. කොසල් රජතුමා ආනන්ද සිටුවරයාගේ හදිස්සි අභාවය නිසා මූලසිරි පුත්‍රයාව කැඳවලා මහා සිටු තනතුර දුන්නා. එතකොට ආනන්ද සිටුවරයා මැරිලා ගිහින් ඉපදුනේ අමුතුම තැනක. සවැත් නුවර එක්තරා පැත්තක් තියෙනවා. ඒ හැරියේ තියෙන්නේ පැල්පත් විතරයි. වාසය කරන්නේ සැඩොල් කුලයේ මිනිස්සු. ඔවුන්ගේ රස්සාව වැසිකිලි වලින් අසූචි අදින එක. තල්පත් 1000ක් විතර තියෙනවා. ඒ චණ්ඩාල ප්‍රදේශයේ එක්තරා සැඩොලියක කුසේ මේ පුද්ගලයා ඉපදුනා. ඔහු ඉපදිච්ච දවසේ ඉඳන් චණ්ඩාල ප්‍රදේශයේ කාටවත් හරිහමන් දෙයක් හොයාගන්න බැරිව ගියා. ඒ උදවියට ලැබෙන බත් වැටුප් ලැබුණේ නැහැ. කෑමක් බීමක් නැතුවයි ඉන්න සිද්ධ වුණේ. එතකොට වැඩිහිටි චණ්ඩාල උදවිය රැස් වුණා. මේක හරි වැඩක් නෙවෙයි. මීට කලින් දවසකට එක් වේලක් හරි බඩ පිරෙන බත් ටිකක් කනවා. දැන් ඒකත් නැහැ. බත් වැටුප ලැබෙන්නේත් නැහැ. කැඳ වතුරක් නැහැ. අපිට මොකක්ද මේ වුනේ? අපි අතර මහ කාලකන්ණියෙක්වත් ඉපදිලාවද්ද? ඊට පස්සේ ඒ පිරිස මෙහෙම කතා වුණා. අපි මේ විදිහට මේක හොයාගමු. අපේ පවුල් 1000 500 500 දෙකට බෙදාගමු. ඊට පස්සේ විමසලා බලමු කෑම බීම නැත්තේ කොයි පැත්තටද කියලා. ඊට පස්සේ 100 බැගින් බෙදමු. ඔය විදිහට බෙද බෙදා බලනකොට කාලකන්‍යාව හොයාගන්න පුළුවන් වේවි. අන්තිමේදී අර ආනන්ද සිටුවරයා පිළිසිඳගත් මව්පියන් ඉන්න පවුල කාලකන්‍නි පවුල හැටියට තේරුණා. ඊට පස්සේ ඒ ගෙදර පිරිස අර බඩදරු අම්මාව ගෙදරින් පැන්නුවා. තී නිසා තමයි අපටත් බඩගින්න ඉන්න සිද්ධ වුනේ. තිගේ බඩේ ඉන කාලකන්‍යා තමයි මේකට වග කියන්න ඕනේ. ඉතින් අර අසරණ කාන්තාව ඊටාම දුකසේ මැරි නොමැරි ජීවත් වුණා. ඊටාම දුකසේ දරුවෙක් වැදුවා. ඒ දරුවා පුතෙක්. හැබැයි අත්පා ඇද වෙලා, ඇස් වපර වෙලා, කට ඇද වෙලා කන්නාසා විකෘති වෙලා බැලූ බැල්මට පෙනෙන්නේ ඇවිදින පිසාචෙක් වගේ. පින්වතුනේ පින්වත් දරුවනේ මව් සෙනෙහස කියන්නේ හරිම පුදුම එකක්. ඒ අම්මා මේ දරුවට හරියට ආදරය කළා. දැන් දෙන්නටම කෑමක් නැහැ. නමුත් අමාරුවෙන් කිරි දීලා මේ ළමයාව ඇවිද ගන්න පුළුවන් තත්ත්වයට ඇති දැඩි කළා. දැන් Tamanටම යමක් හොයාගන්න කන්න පුළුවන්. අම්මා මේ ළමයා අතට පොල් කට්ටක් දුන්නා. මගේ පුතේ ඔයා නිසා මම මහා දුකක් වින්දා. අනේ රත්තරන් පුතේ මට ඔයාව හදා වඩා ගන්න විදිහක් නැහැ. දරු දුක නිසා මට පුළුවන් හැටියට ඔයාව පෝෂණය කළා. තව දුරටත් මට මේක කරන්න බෑ පුතේ. මේ පොල් කට්ට අරගෙන අර හිඟන්නන්ට බත් බෙදෙන තැනකින් මොනවා හරි කාලා ජීවත්වයන් දවස් දෙක තුනකට වතාවක්වත් කවුරු හරි කන්න ටිකක් දෙනවනේ මේ අසරණ විරූපී දරුවා තනි වුණා මහපාරේ දුවිලි ගොඩේම නිදාගත්තා පැස්සට තෙමුණා අවුවට වේලුණා සීතලට වේවුලුවා තනියම ජීවත් වෙන මේ දරුවා දිහා කවුරුත් බලන්නේ නැහැ. දවස් ගානකින් මෙයාට කෑමක් නැහැ. ඉතින් මේ ළමයා පොල් කට්ටත් අරගෙන කෑම ටිකක් හොයාගන්න පිටත් වුණා. එදා මෙයා පාර දිගේ උහේ ගියා. හිතන හිතන පැත්තෙන් හැරි හැරි ගියා. එක වරටම මේ ළමයාට අමුත්තක් තේරුණා. මට මේ පැත්ත පුරුදුයි වගේ. මීට කලින් මම මෙහි ඇවිල්ලා තියෙනවානේ. ආ අර තියෙන විශාල මාලිගාව? ඕ මට මතකයි. උඩුමහලේ රත්තරන් ඇඳක නේද මං හිටියේ. ඕ කවුද දන්නේ දැන් ඉන්නේ. ඉතින් මේ බිරූපී අසරණ හිඟන පැටියා අර මාලිගාව දෙස නිත්‍ය දහා බලා සිටියා. Tamanට තේරුණේවත් නෑ. Taman ටික ටික ඒ පැත්තට ගියා. එදා විශාල ගේට්ටුව ඇරලා තිබුණා. කවුරුවත් දැක්කේ නෑ. මියා හිමින් හිමින් ගේට්ටුවෙන් ඇතුල් වුණා. ස්තෝප්පුවට ආවා. කවුරුවත් දැක්කේ නෑ. මියා ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්නවා. ටිකෙන් ටික ගේ ඇතුළට ආවා. මෙයාට හරි සතුටුයි. ඒ වෙලාවේ මූල සිට සිටුවරයාගේ පොඩි දරුවන් ගෙයි සාලේ මාලිගාව මැද සෙල්ලම් කරමින් හිටියේ. එතකොටම අර දරුවන් ඉනට කිලිටු රෙදි කැබැල්ලක් ඔතාගත් කොරගසමින් පැමිණි මේ විරූපී හිරිකිත හිඟන පැටියා දුටු ගමන් හොඳටම බය වුණා. යටි කිරියෙන් කෑ ගහලා ඇඬුවා. "දු අම්මෝ අපි ඉවරෝ මෙන්න පිසාචෙක් ඇවිල්ලා." එතකොට සිටුමාලිගේ සේවකයන් පැමිණ පයින් ගැසුවා. මේ දරුවා විසිවී ගිහින් වැටුණා. පයින්ම ගහලා එළියට දැම්මා. අන්තිමේදී පාර අයිනේ කුණු ගොඩකට වැටිලා හොඳටම තුවාල වෙලා අඬ අඬා හිටියා. ඒ වෙලෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එතනින් පිඬු සිඟා වදිනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා. පින්වත් ආනන්ද මූලසිරි සිටුවරයක් ඇඳවන්න. මේ අසරණ දරුවා මැරිලා යාවි. සිටුතුමා කැඳෙව්වා. සිටුතුමාට කිව්වා මේ ඉන්නේ Tamanගේ පියා කියලා. ඔහු පිළිගත්තේ නැහැ. එවිට බුදුරජාණන් වහන්සේ අර දරුවාට කතා කළා. පින්වත් දරුව ජීවිතය හොම තමයි. හරි හැටි පරිහරණය නොකළොත් විනාශ වෙනවා. දුකටපත් වෙනවා. දැන් ඔයාට මතකයිනේ වාගේ පෙර ජීවිතය? ඔයා දැන් නිදාන් කරපු පංච මහා නිදාණය මේ ඇත්තන්ට පෙන්වන්න. එතකොට අර දරුවා අසහියෙන් මගේ ගිහින් තමන් සංගවපු පංච මහා නිදාණය ගොඩට ගත්තා. සීල දෙනාටම පුදුමයි. අදා ගන්නත් අමාරුයි. ඒත් ඒකමයි සත්‍ය. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාලා පුත්තාමත්ති තනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නොනාන්ති කුතෝ පුත්තා කුතෝ ධනං ලස්සන හැඩරුව ඇති හොඳ දරුවන් මට ඉන්නවා මහන්සියෙන් හම්බ කරපු ධනයත් මට තියෙනවා කියමින් අනුවන කෙනා ඒ මත්තෙම නැහෙනවා තමාවවත් තමාට නැති බව බොහෝ අය දන්නේ නෑ එනිසා තම හට පිහිටට දරුවන් කොහොමද ලැබෙන්නේ ධනයත් කොහොමද ලැබෙන්නේ පින්වතුනේ පින්වත් දරුවනේ සමහර අය තමන්ගේ දූ දරුවන්ගේ යහපත ගැන හිත හිතා දිවා රෑ දෙකේම මහන්සි වෙනවා. ඒ දූ දරුවන්ට තමයි තමන්ගේ ලෝකයේ ඔටුනු පලන්දලා ඉන්නේ. ඉතින් ඒ දූ දරුවන් වෙනුවෙන්ම කටයුතු කිරීම තමයි යාලට තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරය ගැන පැය 24ේම කල්පනා කර කර ඉන්නවා. ඒ වෙනුවෙන්ම කැප වෙනවා. ඇතැම් විට අඹදරුවන් අතහැර විදේශගත වෙනවා. නොවිඳිනා දුක් විඳිනවා. අන්තිමේදී දරුවන් Tamanට වෙනස්කම් කරනවා. මහා දුකකින් මහන්සියකින් හම්බ කරපු ධනය නිස්කාරණේ වියදම් වෙනවා. Tamanට සිදු වෙන්නේ ගෙවෙනු අතීතය ගැන හූල් හූල් ඉන්න එක විතරයි. සමහර අය මරණාසන්න වෙද්දී බලාපොරොත්තු වෙච්ච කවුරුත් ළඟ නැහැ. දූ දරුවෝ පිටරට පදිංචියට ගිහින් නැඳ මිත්‍රයෝ අහලකවත් නැහැ. තනි වෙලා ඉන්නේ. රැස් කරගත්තු පිනකුත් නැහැ. පිහිටක් වෙන්න කියලා ඇති කරගත්තු ගුණයකුත් නැහැ. පුරුදු කරගත්තු ධර්මයකුත් නැහැ. අන්තිමේදී බයෙන් තැති ගැනීමෙන් තමයි අසරණ වෙලා මැරිලා යන්නේ. දැක්කා නේද ආනන්ද සිටුවරයාට වෙච්ච දේ. දරුවන්ට හම්බ කරන්න කියා දුන්නා. ඒ සඳහා ගාතාවන් පවා ඉගැන්වුවා. Taman හිඟන පැටියෙක් වෙලා එද්දී පාපහර කාලා පාරේ වැටෙන්න සිද්ධ වුණා. එතකොට කෝ Tamanගේ දරුවන් කෝ හම්බ කරපු දේවල් මෙයින් පෙනෙන්නේ අපි දූ දරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා වගේම ධනය උපයන්න මහන්සි වෙනවා වගේම පින් දහම් කරන්නත් මහන්සි වෙන්න ඕනි කියන එකයි. අපට පිහිට වෙන්නේ පින තමයි. පින රස කරගත් කෙනාගේ ජීවිතය සාර්ථකයි. එයා ධාර්මිකව හම්බ කරනවා. එතකොට මිල මුදල් ඉපයීම සාර්ථකයි. ඒ වගේම අමුදරුවන්ටත් හොඳට සලකනවා. මව්පියන්ට සලකනවා. පින්දහම් කරනවා. අනුන්ට උදව් කරනවා. එතකොට වියදම් කිරීමත් සාර්ථකයි. ඒ වගේම තමන් සතු ධන ධාන්‍ය අනිත්‍ය ලෝකයට අයිති බවක් දන්නවා. ඒවා කෙරෙහි ඇති ඇල්ම අත්හැර ගන්නට සිදුවන බවක් දන්නවා. ඒ නුවණින් යුක්තව තමයි තමා සතු සම්පත්වලට ගිජු නොවි සතුටින් ඉන්නේ. එතකොට ඒකත් සාර්ථකයි. එවැනි සාර්ථකත්වයක් ඇති කරගන්නට ලැබුණොත් නම් යසයි. හතර ගාථා රත්නය යට කපන්නන්ගේ කතාවස්තුව තමාගේ අඩුපාඩු දැනගත්ත කෙනා තමයි එය හදාගන්නේ. පින්වතුනේ පින්වත් දරුවනේ නැතිබැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන ක්‍රම හොයනවා. එහෙම හොයද්දී සමහරු කරන්නේ සත්තු මරණ එක. සමහරු කරන්නේ හොරකම් කරන එක. සමහරු කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන එක. සමහරු කරන්නේ අනුන්ට උගුල් අටවලා බොරු කියලා අපහාස කරලා උදව් ගන්න එක. සමහරු කරන්නේ මත්පැන් පෙරන එක. මේ සෑම දෙයක්ම පව්. ඔබ දන්නවා ඇති සෙනඟ රැස්වෙන ස්ථානවල ගැට කපන්නන් ඉන්නවා. බස්වල යනකොට වුණත් දුම්රිය යනකොට වුණත් සෙනඟ අතර තෙරපෙන තැන්වලදී වුණත් මුදල් පසුම්බිය අතුරුදහන් වෙන තැන සොයන්නට බෑ. මේ භයානක සොරකම පුරුදු වුණොත් ඒ පුද්ගලයා හිතක් පපුවක් නැති දුෂ්ටයෙක් වෙන එක වළක්වන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගැට කපන්නන් හිටියා. මේ කතාවේ සඳහන් වෙන්නේ ගැට කපන්නන් දෙන්නෙක් ගැනයි. මේ දෙන්නාගේ රස්සාව ඒකයි. මේ දෙන්නා බන තියෙන තැන් බලන්න යනවා. බන අහන්න දහස් ගණනින් සෙනඟ රැස් වෙනකොට මේ දෙන්නා සුදු ඇඳ ගන්නවා. මල් නෙලා ගන්නවා. බොහෝ සැදැහැ ඇති උදවිය වගේ සෙනඟ මැද්දට රිංගනවා. රිංගලා වාඩි වෙලා ඉන්නවා. ඒ අතරේ මිනිසුන්ගේ ඉන අත ගාගෙන යනවා. මේ සොරුන් දෙදෙනාගේ බිරින්දෑවරු පවා මේ පව්කාර රස්සාවට බොහොම කැමති වුණා. ඒ අය මේ දෙන්නට මුදල් වැඩි ගෙනාපු දවසට හරියට ප්‍රශංසා කරනවා. දවසක් මේ දෙන්නා බණ තියෙන කියන තැනකට ගියා. ගියේ බණ අහන්න නෙමෙයි. අදහස වෙනස්. හැබැයි කාටවත් හොයාගන්නට බෑ. එදා බුදුරජාණන් වහන්සේ මිහිරි වූ ධර්මයේ දේශනා කරද්දී එක හොරෙකුගේ සිත බනට ඇදිලා ගියා. ඔහු ඊටමත් උමනාවෙන් ධර්මයට ඇහුම්කන් දුන්නා. පැමිණි කාරණාව අමතක වුණා. ධර්මයටම හිත ඇදී ගියා. කර්ම කර්මඵල ගැන ලොකු අවබෝධයක් ඇති වුණා. හේතුඵල ධර්මතාවය ගැන ලොකු අවබෝධයක් ඇති වුණා. චතුරාර්ය සත්‍ය ගැන ලොකු අවබෝධයක් ඇති වුණා. මේ තැනැත්තා සෝතාපන්න වූ ශ්‍රාවකෙක් බවට පත් වුණා. එදා මෙයාට හරිම සතුටුයි. ශ්‍රද්ධාව උත්තරලා ගියා. මෙයා අදිෂ්ඨාන කරගත්තා බඩගින්නේ මලත් නූල් පටක තරම්වත් නොදුන් දෙයක් ගන්නෙ නැහැ කියලා. ඉතින් හරි සතුටින් මෙයා බණ පොලෙන් නැගිට්ටේ. අනිත් තැනැත්තා පුරුදු රස්සාව කරා. බණ අහන්න ආපු කෙනෙකුගේ හිනාත ගාගෙන ගානක් හොයාගත්තා. පහුවදා අර සොරාගේ ගෙදර බත් ව්‍යංජන උයලා තිබුණා. සෝවාන් වූ ශ්‍රාවකයාගේ ගෙදර කෑමට මොනවත්ම තිබුණේ නැහැ. දැන් ඔහු කල්පනා කරන්නේ අතපය මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවා ජීවත් වෙන්නට මාර්ගයක් හදාගන්නටයි. එදා අර සෝවන් පුද්ගලයාගේ බිරිඳ ගෙදර රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. අපේ අප්පෝ මෙන්න අපේ මීහාගේ දියුණුව. මොකක්ද දියුණුව? වලම් පිඟන් හිස්. වතුර තමයි කෑමට තියෙන්නේ. මහ ලොකු නුවණැත්තා. ජීවිතයට ලොකු අවබෝධයක් ලැබුණලු. ඒකට අල්ලපු ගෙදර. අන්න අවබෝධය තියන අය. ඔය නහයට දැනෙන්නේ නැද්ද ව්‍යංජන සුවඳ? නුවණ තියනවා කියන්නේ ඒකටයි. මේ තැනැත්තා කිසිවක් කිව්වේ නෑ. නිශ්ශබ්දව අහගෙන හිටියා. එදා සවස බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට ජේතවනයට ගිහින් සම්පූර්ණ සත්‍ය සිද්ධිය හෙළිදරව් කරා. ස්වාමීනි මං අසත්පුරුෂ බාලයෙක් වගේ ජීවත් වුණේ. පින්පව් ගැන කිසි අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඊයේ බණ අසද්දී මට තේරුණා මං අසත්පුරුෂයෙක් බව, බාලයෙක් බව. ඊට පස්සේ ස්වාමීනි අසත්පුරුෂයෙක් බවට මාව පත් කළේ මගේ ක්‍රියාව බව තේරුම්ගෙන මම එයින් නිදහස් වුණා. නමුත් ගෙදරින් මම බැනුම් අහනවා මෝඩ වැඩක් කළාය කියලා. අර හොරකම් කරපු යාළුවා හිතාගෙන ඉන්නේ ආහාර ඥානවන්ත වැඩක් කළා කියලයි. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව මේ ගාථා රත්නය වදාළා. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපිතේනසෝ බාලෝච පණ්ඩිතමානි සචේ බාලෝති උච්චති අසත්පුරුෂ පවිටු කෙනා ඒ බව දැනගන්නවනම් ඒ තුලින්ම ඒ කෙනාට යහපත් වෙන්නට පුළුවනි. අසත් පුරුෂ පවිටු කෙනා හරිය කියලා සිතනවා නම් සැබෑ ලෙසම පවිටෙක්මයි ඔහු නෑ නිවැරදි වන්නේ පින්නතුනේ පින්වත් දරුවනේ දැන් බලන්න හිතලා අර හොරාට ජය ගන්න පුළුවන් උනේ සත්පුරුෂ ධර්මය ශ්‍රවණය කළ නිසායි. එතකොට තමාටත් තමන්ව පේන්න ගත්තා. තමන් අසත්පුරුෂයෙක් බවත් බාලයෙක් බවත් පවිටෙක් බවත් තේරෙන්න ගත්තා. ඒ අවබෝධය නිසා යාට මොකද වුනේ? එයා නිවැරදි වුණා. වැරදි මාර්ගයෙන් බැහැර වුණා. යහපත් මාන්නයට බැසගත්තා. මෙයින් එක දෙයක් පැහැදිලි. නොමඟ ගියපු කෙනෙකුට වුණත් යම් දවසක අවබෝධ වුණා නම් Tamanට වැරදුණු බව එයාට කරන්න තියෙන්නේ ඒ සැනින්ම හරි මගට පැමිණීමයි. වැරදි මඟ අත්හැරීමයි. නමුත් නොමඟ ගිය කෙනා, වැරදි කරන කෙනා, අසත්පුරුෂයා, බාලයා තමන්ගේ ඒ අසත්පුරුෂ ක්‍රියාවන් කිරීම මහ ලොකු දෙයක් කිය කියා හිතාගෙන මහා ඥානවන්ත වැඩක් කියා හුවා දක්ව ගන්නවා නම් එයා සැබවින්ම බාලයෙක්මයි අසත්පුරුෂයෙක්මයි පහක් ගාථා රත්නය උදායි තෙරුන්ගේ කතා වස්තුව හැන්දට රසය නොදැනේ දහම අනුවනයාට නොදැනේ පින්නතුනේ පින්වත් දරුවනේ සමහර අය ප්‍රධානත්වයට හරි ආසයි. තනතුරු වලට හරි ආසයි. නම්බු නාම වලට හරි ආසයි. නමුත් ඒ එකකටවත් සුදුසුකම් නැහැ. තිබෙන්නේ ඇඟපත විතරයි. එබඳු අය බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියා. මෙහි සඳහන් වන්නේ එබඳු කතාව. සවැත් නුවර ජේතවනාරාමයේ එක භික්ෂුවක් හිටියා. ඔහුගේ නම උදායි. තරමක් වයසයි. හොඳට උස මහත තියෙනවා. ගාම්භීර පෙනුමක් තියෙනවා. තේජස් ඇතුව තමයි ඇවිදින්නේ. වටපිට බලන්නේත් ඇස් දෙක කරකවලා. එතකොට බොහෝ දෙනෙක් හිතන්නේ හප්පේ මේ උත්මයා නම් මහා බල සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ. ගැඹුරු ධර්මඥානයකින් යුතු උදාර කෙනෙක් වෙන්න ඕනේ. අර අර උතුම් ආසනවල නෙවෙයි වැඩ ඉන්නේ. අනික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන අනිවාර්යයෙන්ම විශේෂ අවබෝධයකින් යුක්ත ඇති. හැබැයි මෙයාගේ වැඩි කතා බහක් නැහැ. මහා තෙරුන් වහන්සේලා වාඩි වෙන විශේෂ ආසන තියෙනවා. ඒ ආසනවල තමයි මෙයත් වාඩි වෙන්නේ. එතකොට පිරිස ඇවිත් වඳිනවා. සත්කාර සම්මාන දක්වනවා. පිට පළාත් වලින් වඩින භික්ෂුන් වහන්සේලාත් බොහෝම ගරුසරු දක්වනවා. ඇතැම් භික්ෂූන් වහන්සේලාට තේරුණා මේ භික්ෂුවට තියෙන්නේ ස්ථවිර නමකගේ පෙනුම විතරයි කියලා. ධර්ම විනය ගැන පෙනෙන අවබෝධයක් නැහැ කියලා. ඒ නිසා දවසක් සංඝ පිරිස අතරින් කිහිප නමක් ගිහින් මේ උදායි භික්ෂුවගේ ධර්ම විනය ගැන ප්‍රශ්න කරන්නට පටන් ගත්තා. එතකොට මේ භික්ෂුව බිම බලාගත්තා. වචනයක් කතා කළේ නැහැ. නිහඬව හිටියා. ලැජ්ජාවෙන් මූණ රතු වුණා. මේ භික්ෂුව කවුද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳගෙන අඩු ගණනේ චතුරාර්ය සත්‍ය ගැන යම්කිසි දැනුමක් ඇති කරගන්න එපාය. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ආදරයෙන් වන්දනා කොට එකත් පස්සේ වාඩි වුණා. ඒ උදායි භික්ෂුවගේ අනුවන බව ගැන සැලකලා එවෙලෙහි බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් මෙම ගාථා රත්නය වදාලා යාව ජීවම් පිචේ පාලෝ පන්නිතං පෛරුපාසති නසෝ ධම්මං විචානන්ති ධම්මේසු පරසංයතා ඉඳින් නුවන නොමැති කෙනා මුළු දිවි මග ගෙවන තුරා ඇසුරු කළත් නැනවත කුව නැත ධර්මය දැනගන්නේ හොඳ රසවත් බොජුන් නිතර තැවරෙන මුත් හැන්ද පුරා කවදාවත් මේ හැන්දට නැත රසයක් වැටහෙන්නේ පින්වතුනේ පින්වත් දරුවනේ නුවණැත්තෙක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමීපයේ වැඩ හිටියත් නිතර නිතර බුදුරජාණන් වහන්සේව දකින්නට ලැබුණත් උන්වහන්සේ සමග දානමානවලට වඩින්නට ලැබුණත් උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ළඟින්ම වාඩි වී අසන්නට ලැබුණත් එපමණකින් කෙනෙකුට ධර්මය අවබෝධ නොවන බව මෙම කතාවෙන් හොඳටම පැහැදිලි. නුවණ කියන්නේ කෙනෙකුට වාසනාවකට ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිසුන්ගේ මානික්‍ය ප්‍රඥාව කියලයි. ප්‍රඥා නරාණං රතනං ඒ වගේම උන්වහන්සේ වදාළේ ලොව තිබෙන ශ්‍රේෂ්ඨතම ආලෝකය ප්‍රඥාව කියලයි. ප්‍රඥා අනුත්තරා ආභා. එහෙම වදාරන්නට හේතුව ජීවිතය තේරුම් ගැනීමේ හැකියාව තිබෙන්නේ ප්‍රඥාවන්ත කෙනාට නිසයි. නුවණ නැති බව හරිම පාඩුවක්. නුවණ නැති කෙනාට කිසි ගාණක් නැහැනව. ඔහේ ඉන්නවා. ඔහේ ජීවත් වෙනවා. බණ ඇහුනොත් අහනවා. ඒත් අර්ථය වැටහෙන්නේ නැහැ. හැබැයි මහා අවබෝධයක් තියෙන බවක් පිටට එතට පෙන්නනවා. ඒකත් අවාසියයි. හැබෑම නුවණැත්තෙකුට කවුරු මොනවා කිව්වත් ඒක ප්‍රශ්නයක් නොවේ. එයාට ධර්මය අවබෝධ කරගන්න අනුන්ගේ කියුම් වැදගත් වෙන්නේ නැහැ. නුවණ නැති පුද්ගලයාගේ ස්වභාවය ඊටාම සෝචනීයයි. ඒ බව බුදුරජාණන් වහන්සේ වදාළ මේ උපමාවෙන් හොඳටම පැහැදිලි වෙනවා. දබ්හි කියලා කියන්නේ හැන්දටයි. ඉතින් හැන්ද මුළු දවස පුරා ව්‍යංජන බඳුනක දමලා හැඳි ගගා හිටියත් ඒ හැන්ද පුරා ඒ ව්‍යංජන තැවරිලා තිබුණත් කවදාවත් ඒ හැන්දට මේවා ලුණු රසයි මේවා තිත්තයි මේවා කටුකයි මේවා ඇඹුල් මේවා කහට කියා කිසි දෙයක් තේරෙන්නේ නැහැ. නොතේරුම්කම ගැන මීටත් වඩා හොඳ උපමාවක් කොහොම සොයන්නටද? උදායි භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ තුල විශාල අනුකම්පාවක් ඇති වෙන්නට ඇති. නමුත් මොනවා කරන්නද? තමානේ තමාව පිළිසරණ කරගන්නට ඕනේ. අටවන ගාථා රත්නය එක්තරා ගොවියෙකුගේ කතා වස්තුව. පසු තැවෙන දේ කරන්නට එපා. පින්වතුනේ පින්වත් දරුවනේ ජීවිතයට කරදර ඇති වෙන්නේ සිහිනෙකින්වත් හිතපු නැති විදිහට. එතකොට බොහෝ දෙනෙක් අන්ත අසරණ බවට පත් වෙනවා. ඒ හේතුවෙන්ම අනන්ත අප්‍රමාණ දුකටපත් වෙනවා. තමන් නිර්දෝෂීව සිටියදී නොකල වරදකට අසු වෙලා නිନ୍ଦා විඳින අය කොච්චරනම් ඉන්නවද? දඬුවම් විඳින අය කොච්චරනම් ඉන්නවද? දුකට වැටෙන අය කොච්චරනම් ඉන්නවද? මේ කතාවත් එහෙම එකක්. නොකළ වරදකට හසු වූ අසරණ ගොවියෙක් ගැනයි මේ කතාව. සැවැත් නුවරට නුදුරින් කුඹුරු යායක් තිබුණා. දවසක් සොරු රංචුවක් එක්තරා සිටුවරයෙකුගේ ගයක් බින්දා. රන් රිදී ආභරණ සොරකම් කළා. කුඹරට වතුර බෙදෙන සොරවුව පැත්තෙන් ඇවිදින් කුඹරට ආවා. එකිනෙකා භාණ්ඩ බෙදාගත්තා. එතකොට එක හොරෙක් අනෙක් හොරුන්ට වංචා කරලා කහවුණු දහසක් වටිනා තැල්ලක් Tamanගේ ගොඩට දාගත්තා. එකිනෙකා විසිරීලා යද්දී අර තැල්ල මේ හොරාගේ මල්ලෙන් වැටුණා. හොරා ඒක දැක්කේ නෑ. පිටත් වෙලා ගියා. පසුවදා බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුන් ඇතින් ලොව බලද්දී අසරණ අහිංසක ගොවියෙක් නිස්කාරණේ විශාල විපතක වැටෙනවා කියලා දැක්කා. දැකලා ආනන්ද ස්වාමින් වහන්සේට මෙය වදාලා. පින්වත් ආනන්ද සවැත් නුවර අසවල් කුඹුරු යාය පැත්තට අපි අද යන්නට ඕනේ. අසරණ කෙනෙකුට පිහිට වෙන්නට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග කුඹුරු යාය දිගේ වඩින්නට පිටත් වුණා. එතකොට එක්තරා ගොවියෙක් පාන්දරින් උදැල්ලත් අරගෙන Tamanගේ කුඹරට ආවා. ඇවිදින් කුඹුර කොටන්න පටන් ගත්තා. ඒ කිට්ටුව තමයි අර කහවණු දහසක් වටිනා තැල්ල හංගලා තිබුණේ. නමුත් අර ගොවියා ඒ තැල්ල දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ නියර දිගේ වටිනවා දැකලා ඒ ගොවියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ආයෙමත් කුඹරට බැහැලා කොටන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ තැල්ල ළඟ නැවතුණා. පින්වත් ආනන්ද පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි. ස්වාමිනි භාග්‍යතුන් වහන්ස. හැබෑමයි ඌනම් මහා භයානක සර්පෙක්මයි කියලා පිළිතුරු දුන්නා. එතකොට අර ගොවියාට මේ කතාබහ ඇහුණා. හප්පේ අර ශ්‍රමණයන් වහන්සේලා කතා වුණේ මේ භයානක සර්පෙක් ඉන්නවා කියලා කෝටුවකින් හරගෙන ඈතට විසි කරන්නට ඕනේ. ගොවියා එතනට එනකොට දැක්කේ භයානක සර්පයෙක්ව නොවේ. කහවුණු දහසක් වටිනා තනි රත්තරන් කෑල්ලක්. මෙයා පුදුම වුණා. net විදහා බලා සිටියා. ඒ තැල්ල අතට ගත්තා. අතේ තියාගෙන පුදුමයෙන් කල්පනා කළා. හරි පුදුමයි. එතකොට අර ශ්‍රමණ ගෞතමයන් වහන්සේ භයානක සර්පයා කිව්වේ මේකට නේද? මේ ආභරණය ලොකු ප්‍රශ්නයකට සම්බන්ධ දෙයක් වෙන්නේ නැති. නැත්නම් එවැනි කතාවක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මුවින් පිට වෙන්නේ නෑ. එහෙමනම් මේකෙන් මට යහපතක් වෙන එකක් නෑ කියලා එතනම දාලා පස් වලින් වැහුවා. වහලා කුඹුර කොටන්න පටන් ගත්තා. රාජපුරුෂයින්ට සිටු මාළිගයක වූ සොරකම ගැන සැලවුණා. සොරකම කළ සොරුන්ගේ පියවර ඔස්සේ සොය සොයා එන්නට පටන් ගත්තා. සොරවුව ළඟට ආවා. සොරවුවෙන් එගොඩ වුණා. කුඹරට ආවා. සොරු රැස්සුණු ලකුණු තියෙනවා. තව සොයන්නට පටන් ගත්තා. එතකොට රාජපුරුෂයෙක් කෑ ගැහුවා. "ඒයි වරෙල්ලා මෙන්න බඩු තියෙනවා. මේ තියෙන්නේ කහවණු දහසක් වටිනා තැල්ල." රාජපුරුෂයන් ගොවියා දිහා රවාගෙන බලාගෙන හිටියා. "ඒයි හොරා මෙහෙවරෙන්" කියලා කතා කරා. කුඹුරෙන් ගොඩට ඇදලා අරගෙන එතනම ඇදගෙන වැටෙන්න ගැහුවා. උඹ ගෙවල් බිඳලා හිට කුඹුරු කොටනා වගේ ඉන්නව නේද? උඹේ කෙරුවාව ලදින් ඉවරයි. රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජපුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස් වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කර කියා ගන්නට දෙයක් නැහැ. ගොවියා කෑ ගහ ගහ කී කියා ගියා. පින්වත් ආනන්ද පේනවනේ දර භයානක සර්පයාගේ හැටි. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස හැබැයිමයි ඌ නම් මහා භයානක සර්පෙක්මයි කියලා. දිගටම ගොවියා කිව්වේ ඕකමයි. එතකොට රාජපුරුෂයෝ ඇහුවා "ඈ හොරෝ නුඹ මොකද ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ නමත් ආනන්ද තෙරුන්ගේ නමත් කියවන්නේ? නුඹ මේකෙන් මග හරින්නද හදන්නේ?" "නෑ මං සොරකමක් කළේ නැහැ. ඒක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දන්නවා." එතකොට රාජපුරුෂයන් කල්පනා කළා මේ පුද්ගලයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ නම ඉදිරියට අරගෙන කතා කරන්නේ මේකේ තව මොනහරි ඇති. ආපහු රජතුමා ළඟට මොහු අරගෙන ගියා. එතකොට කොසල් රජුරුව මෙහෙම කිව්වා. රාජපුරුෂය ලෝකෙහි අග්‍ර වූ උත්තමයා වන අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සාක්කියට තබාගෙන මේ පුද්ගලයා කියන දේ අහක දැමිය යුතු නෑ. මමම මේ කාරණය දැනගන්නම්. දැනට ওই පුද්ගලයාව හිර කරන්න. හවසට මෙයාවත් අරගෙනම මෙයමු. සවස රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියා. ගොවියාගේ දෑත් පිටුපසට බැඳගෙන ඇඟ පුරා කස තැළුමින් ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟ අසරණව වාඩි වෙලා ඉන්නවා. එතකොට රජතුමා මෙහෙම අහනවා. ස්වාමීනි මේ පුද්ගලයා හොරෙක්. නමුත් ඔහු අමුතු කතාවක් කියනවා. භයානක සර්පයෙක් ගැන ඔබ වහන්සේ කිව්වාය කියලා. මොකදෝ දෙයක් කියනවා. පින්වත් මහරජ ඒක ඇත්ත. ඒ භයානක සර්පයා පණ තියෙන සතෙකුටත් වඩා භයානකයි. ඒ භයානක සර්පයා නිසා අසරණ අහිංසකයෝ තමාරුවේ වැටෙනවා. බොහෝ අය පව් රැස් කරගන්නවා. ඒ භයානක සර්පයා වෙන අමුතු සතෙක් නොවෙයි. කහවණු දහසක් වටිනා රන් තැල්ලක්. මං ඕක ආනන්දයන්ට පෙන්නුවා. පින්වත් ආනන්ද පේනවා නේද අර භයානක සර්පයාගේ හැටි කියලා. ආනන්දේනුත් මට උත්තර දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස හැබෑමයි. ඌනම් මහා භයානක සර්පෙක්මයි. ඒ කතාව නිසායි අද මේ අසරණ ගොවියා බේරුණේ. මහරජතුමනි මෙයා හොරෙක් නෙවෙයි. මම කියලා ගියේ එච්චරයි. නුවණැති කෙනාට ඒක තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනවා. දැන් බලන්න මේ පින්වත් ගොවියා නුවණින් තේරුම් ගත්තනේ මම කියපු කාරණාව මොකක්ද කියලා. අන්න එහෙම තමයි වැඩ කරන්නට ඕනේ. Taman දුකට පත්වන දේවල් කරගන්න හොඳ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ ඝාතාරත්ණය වදාලා. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුකෝරෝදං විපාකං පටිසේවති කල විට යම් පවක් කෙනෙක් පව්පල දෙයි නම් මේකෙන් එවිට හඬා කඳුළු මැදින් දුකට වැටෙයි නම් මෙපවින් කිසි දිනකදී එබඳු පවක් කිරීම හොඳ දෙයක් නොවේයි පින්වතුනේ පින්වත් දරුවනේ යමක් කළාට පස්සේ ඒ කළ දේ ගැන නුවණින් සලකද්දී පසුතැවෙන්නට වෙනවා නම් ඒ වගේම ඒ පාපයේ විපාක වශයෙන් නිරයේ ඉපදිලා දුක් විඳින්නට වෙනවා නම් එවැනි දෙයක් කවදාවත් කරන්න එපා. හඬ හඬා කඳුළු පෙරමින් විඳවන්නට වැඩ කිරීමේ තේරුම මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කොට ධර්මය දේශනා කළා. එතකොට ගොවියා ඒ ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ගොවියව මරණින් බේරා ගත්තා. සතර අපායනුත් බේරා ගත්තා. නිවනටත් යොමු කළා. බුදු කරුණාව ලොවට සැපයක්මයි. නව වෙන ගාථා රත්නය සුමන මල් වෙලෙන්දාගේ කතා වස්තුව පසු නොතැවෙන පින් කරන්න පින්වතුනේ පින්වත් දරුවනේ පින්දහම් කිරීමේදී සමහරුන්ට ඒකට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇතැමිට ලොකු වීරයක් ගන්නට ඕනේ. ගොඩක් කැප වෙන්න ඕනේ. හැබැයි එහෙම කරන්නත් එයාට පින ගැන පැහැදීමක් තියෙන්න ඕනේද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් පින් කරපු කෙනෙක් ගැනයි. මේ තැනැත්තා හිටියේ රජගහනුවර. මෙයාගේ නම සුමන. මෙයා රැකියාවට කරන්නේ බිම්බිසාර රජතුමාට සමන් පිච්ච මල් සපයන එක. ඉතින් දිනපතා සමන් පිච්ච මල් අට නැලියක් රාජමාලිගාවට ගෙනියනවා. මෙයාට ඒ වෙනුවෙන් කහවණු අටක් ලැබෙනවා. එදා මේ සුමන මල්කරුවා සමන් පිච්ච අට නැලිය වට්ටියකට දමාගෙන හිස මත තියාගෙන මාලිගාවට ගෙන යමින් සිටියා. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ රජගහනුවර වීදියේ වඩිනවා. හැබැයි එදා යම් කිසි වෙනසක් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස් විහිදෙමින් තිබුණා. ඒක සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ වඩින්නේ කිසි කෙනෙකුට විශේෂයක් සොයාගන්නට බැරි විදිහටයි. ඇතැම් දවස් වලදී තමයි ප්‍රතිහාරය දක්වමින් වඩින්නේ. එදාට යම්කිසි විශේෂයක් සිදු වෙනවාමයි. ඒ තුලින් අතිවිශාල ප්‍රබෝධයකුත් ඇති වෙනවාමයි. බොහෝ දෙනෙක් ධර්මයත් අවබෝධ කරනවාමයි. එදා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් නිල් කහ රතු සුදු මදටිය පැහැයෙන් යුතු ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදුණා. උන්වහන්සේ වඩිද්දී මිනිස්සු සාදුකාර දෙමින් සිත පහදවා ගත්තා. සුමන මල්කරු මල් වට්ටිය බිමින් තිබ්බා. දන ගහගත්තා. ඇස් දල්වා ගත්තා. එක හුස්මට බලාගෙන හිටියා. මෙයාගේ හිතේ ශ්‍රද්ධාව ඉහවහා ගියා. ඇඟේ මවිල් කෙලින් වුණා. හිරගඩු පිපුණා. හිතේ ප්‍රීතිය කොතෙක්ද කියන්නේ සතුටු කඳුළු කඩා වැටුණා. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ආශ්චර්යවත් වූ ඥානීන් විතරක් නෙමෙයි ආශ්චර්යවත් වූ බුද්ධ රශ්මි මාලාවෙනුත් සමන්විතයි. අසමයි, අසම සමයි, තුන් ලෝකාග්‍රයි. දෙවියන් බඹුන්ගේ පුද පූජාවට උතුම්මමයි. අනේ අර අර ෂඩ්වර්ණ බුද්ධ රශ්මිය විහිදෙන අපූර්ව අනේ මට මොනවා හරි පූජා කරන්නට ඇත්නම් ඒත් මං කොහොමද කරන්නේ මේ පිච්චමල් මං අරගෙන යන්නේ රජුරවන්ට නෙවෙයි රජ්ජුරුවන්ට මේ නොගින් ඉච්චොත් මට අච්චු කරાવી. දඬුවම් දේවි. හිරේ විලංගුවේ දාවි. අහෝ මම මොකද කරන්නේ? කොහොම හරි මේ අවස්ථාවේ මම මොනවා හරි පූජා නොකරගත්තොත් මගේ ජීවිතේ නැති ඵලෙ මොකක්ද? නෑ නෑ මට එකක්වත් වැඩක් නෑ. රජුරෝ මාව හිරේ දානවා නම් දාපුවාවි. රටින් නෙරපනවා නම් නෙරපුවාවි. හිස ගසා දමනවා නම් දමාපුවාවේ. මට එකකින්වත් වැඩක් නැහැ. මම මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නොවේ මම මගේ ජීවිතයත් පූජා කරනවා. ඉතින් පින්වතුනේ පින්වත් දරුවනේ ටික වේලාවකින් බුදුරජාණන් වහන්සේ සුමන මල්කරුවා ඉදිරියෙන් වඩින්නට පිටත් වුණා. එතකොට සුමන මල්කරුවා මල් දෝතට පිච්ච මල් නැලි දෙකක් ගත්තා. අරගෙන මෙහෙම කියලා හසට විසිකලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ප්‍රාතිහාර්ය දක්වමින් ෂඩ්වර්ණ බුද්ධ රශ්මියෙන් බැබලි බැබලි තුන් ලොව සනහමින් වඩිනා වූ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රූමාගේ ශාස්ත්‍රූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පිච්චමල් පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතයේද පූජා කරමි පූජා වේවා මේ සියලු සතුන් හට හිතසුව පිණිස වේවා කියලා මහා හඬින් කෑගසමින් අහසට දැමූ ඒ පිච්චමල් දෙලණිය ප්‍රමාණය බිම වැටුනේ නැහැ. අහසේ වියනක් වගේ හිටියා. මිනිසුන් මහා හඬින් සාදුනාද දුන්නා. මෙයාට තවත් සතුටුයි. මෙයා ආයෙමත් දෝතට පිච්ච මල් නැලි දෙකක් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තට විසිකරා. ඒ පිච්ච මලින් කළ තිරයක් වගේ ලස්සනට පිහිටියා. ආයෙමත් දෝතට නැලි දෙකක පිච්ච මල්ගෙන වම්පසට විසි කළා. එයත් ලස්සන මල් තිරයක් වගේ දිස්සුණා. ඊට පස්සේ පිටිපස්සටත් විසි කළා. ඒ පිච්චමල් නැලි දෙකත් ලස්සනට තිරයක් වගේ වැක්කිරුණා. සීලු දෙනාටම පුදුමයි. මේකේ තවත් විශේෂත්වයක් තිබුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වඩිද්දී මේ පිච්චමලුත් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ නවතිද්දී මේ පිච්චමලුත් නවතිනවා. රජගහනුවර පුරාවට මිහිරි සුගන්ධයක් වගේ මේ පිච්චමල් ප්‍රාතිහාරිය ගැන පැතිරිලා ගියා. රාජමාලිගයටත් මේ පිච්චමල් ප්‍රාතිහාරිය ගැන පැතිරිලා ගියා. රජතුමාය බලන්න දුවගෙන ආවා. හැමෝටම හරි පුදුමයක්. නමුත් රජතුමා දන්නේ නැහැ මේ පිච්චමල් තමන්ට ලැබෙන්න තිබුණු මල් බව. එදා රජතුමාට පිච්චමල් ලැබුණේ නැහැ. සුමන මල්කාරයා සත්තුට සිතින් ගෙදර ගියා. බිරිඳ ඇහුවා මොකද මේ වුනේ? අද ඔයා මල් ගෙනිච්චේ නැද්ද? නෑ. මං අදේ මල් මගේ ශාස්ත්‍රූන් වහන්සේට පූජා කළා. මට දැන් මලත් කමක් නෑ. මොනවා වුණත් කමක් නෑ. මං සිත පහදවාගෙන ඉවරයි. මං පින් රැස් කරගෙන ඉවරයි. එතකොට බිරිඳ හොඳටම බය වුණා. ඇස් ලොකු කරගත්තා. හිත කලබල කරගත්තා. අඬන්න පටන් ගත්තා. රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. නුඹ හරි මිනිහෙක් නෑ. නුඹට මොලයක් නැද්ද? දැන් අපි රජුරවන්ට මොකක්ද කියන්නේ? ආයේ දෙකක් නෑ රාජ්‍ය උදහසට ලක් වේවි. අපි ඔක්කොම විනාසයි. මට කරන්න දෙයක් නෑ. මම රජුරවන්ට සැලකනවා. ඉතින් ඒ බිරිඳ අත දරුවත් වඩාගෙන අනිත් දරුවා ඇඟිල්ලෙන් දවටගෙන හඬ හඬා මාලිගයට ගියා. රජතුමා ඉස්සරහා වැඳ වැටුණා. අනේ පින්වත් රජුරුවන් වහන්සේ ගැත්තීට අනුකම්පා කරනසේක්වා. මගේ මිනිහා ඔබ වහන්සේට නියම වෙලා තිබුණු පිච්චමල් අට නැලිය ශාස්ත්‍රුන් වහන්සේට පූජා කරලා හිස් අතින්ම ගෙදර ඇවිත් ඉන්නවා. අනේ ස්වාමීනි හිත පිහිතා මතා කරපු වරදක් නෙවෙයි. මේ මනුස්සයා කළ වැඩෙන් අපේ පවුලම විනාශ වෙනවා. අනේ පින්වත් රජුරුවන් වහන්සේ මේ මෝඩ වැඩේ ගැන අනුකම්පා කරනසේක්වා. එතකොට බිම්බිසාර රජතුමා මෙහෙම කිව්වා. මෑණියනි ඈ මොකක් මට ගෙනාවු පිච්චමල් වලින් ශාස්ත්‍රුන් වහන්සේට පූජා කළා කිව්වනෝ පින්වත් මෑණියනි මමයි මේ පූජාව ශාස්ත්‍රුන් වහන්සේට කරන්න තිබුණේ. මම කළ යුතු දෙයක් තමයි ඒ කරලා තියෙන්නේ. ඒ කාන්තේම සුමන මල්කරුවා පිනක්මයි කළේ. සාදු සාදු. මම මේ පින අනුමෝදන් වෙනවා. පින්වත් මෑණියනි, නිකම්ම නිකම් මෝඩ ගෑණියක් වෙන්න හදන්නට එපා. දැන්වත් ස්වාමියා කළ පින අනුමෝදන් වෙනවා. රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණය සැලකලා. එදා ඒ මල්වියන් මේලු අනාරාමයේ දොරටුව තෙක් පැමිණුණා. ඒ පින්කම ගැන රජතුමා අනුමෝදන් වුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඇත්තටම මේ පුද්ගලයා ඔය පින්කම කරලා තියෙන ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා ඔහුට ගෞරවයක් වශයෙන් මං සියලු සැප සම්පත් සමග 84000ක් කහවණු ධනයත් සමග මාළිගයක් සමග ගම්බරයක් සහිතව සිටු තනතුර දෙනවා. ඉතින් සුමන මල්කරුවා සුමන සිටුවරයා වුණා. ඒ සුමන මල්කරුගේ අසිරිමත් පින්කම ගැන හැමෝම සතුටු වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ස්වාමීනි සුමන මල්කාරයා අද පටන් සිටුවරයෙක්. මේ අර පින්කමේ විපාක නේද? පින්වත් ආනන්ද ඔය තවම සුළු විපාකයක්. මා කෙරෙහි ඔහු සිත පහදවාගත්තු ආකාරයේ විශේෂ ජීවිතයක් කරා ඔහු ගෙනියනවා කියලා මෙහෙමත් වදාලා. ඔහුගේ පිනේ විපාකයේ හැටියට කල්ප ලක්ෂ වාරයක් සුගතියේ උපදිනවා. දෙවි මිනිසුන් අතරේ සැප විඳිනවා. අන්තිමාත්ම භවයේ සුමන කියන නමින් පසේ බුදු කෙනෙක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ යමෙක් කරනවා නම් කල යුත්තේ පසුතැවෙන්නේ නැති සතුට සිතින් විපාක විඳින දෙයක්මයි කියලා මේ ගාථාව වදාලා. තංච කම්මං කතං සාදු යංකත්වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති කල විට යම් පිනක් කෙනෙක් පිනඵල දෙයි නම් මෙලෙසින් එවිට සිනාසී සතුටින් සැපම විඳී නම් මෙපිනින් හැම තිස්සෙම බඳුම පින් කිරීම හොඳ දෙයක් තමයි පින්නතුනේ පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ පින ගැන කළ මේ දේශනාව හැමෝටම ප්‍රයෝජනවත් වුණා. එතකොට සුමන මල්කරුවා පසේ බුදු බව පතපත හිටපු කෙනෙක් නොවේ. එයා කලේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගත්තු එකමයි. බුදුරජාණන් වහන්සේ තමයි ඒ අනාවැකිය කිව්වේ. මේ වගේ ආශ්චර්යවත් මිනිසයන් කලින් කලට මිනිස් ලොවට එනවා. සුමන මල්කරුත් එහෙම කෙනෙක්. එතකොට එදා ප්‍රාතිහාර්ය දක්වමින් රජගහ නුවරට වැඩියේ සුමන මල්කරුවා උදෙසාමයි. ඔහු අරභයා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය නිසා එදා 84000ක් සෙනඟ සෝවාන් ඵලයටපත් වුණා. අපටත් මේවා ඉගෙනගෙන පින්දහම් දියුණු කරගෙන සැපේ කරා යන්න ඇත්නම් කොයිතරම් මගේද? දස වෙන ගාථා රත්නය උත්පලවන්නා තෙරණීගේ කතා වස්තුව කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ පින්වතුනේ පින්වත් දරුවනේ රාගය කියන්නේ හරි භයානක දෙයක් රාගයෙන් හිත ඇවිස්සුනාම හොඳ නරක මුකුත් තේරෙන්නේ නැහැ වැරද්ද නිවැරද්ද තේරෙන්නේ නැහැ යහපත අයහපත තේරෙන්නේ නැහැ දුර දිග බලන්නේ නැහැ. කොහොම හරි කල්පනා කරන්නේ Taman සිතපු දේ ඉෂ්ට කරගන්නයි. අන්තිමේදී රාගයට යට වූ සිතින් කයෙන් වචනයෙන් දුෂ්චරිතයේ යෙදිලා මරණින් මත්තේ නිරයේ උපදිනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ රාගය ප්‍රහාණය කරන්න කියලා වදාළේ. එවැනි අවාසනාවන්ත ඉරණමක් කලා ගිය පුද්ගලයෙකුගේ පහත් ක්‍රියාවක් ගැන මේ කතාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සවැත් නුවර සිටු පවුලක ඊ타ම රූබර දියණියක් හිටියා. නිල් මහනෙල් මලේ පැහැය තමයි ඇයට තිබුණේ. ඒ නිසා ඇයට උත්පලවන්නා කියන නම ලැබුණා. ඇගේ දැස් මහනෙල් මලක පෙති වගේ. රන්මන් කේශ කලාපයක් තිබුණා. එය ඊටමත් ලස්සනයි. ශෝභා සම්පන්නයි. ඇගේ රූප సౌందර්ය ගැන මුළු දඹදිවම ප්‍රසිද්ධ වුණා. එතකොට සිටුවරු ඒ සිටු පවුලට තෑගි සහිතව පඳුරු එව්වා. අපට මේ දියණිය දෙන්න කියලා. එතකොට සිටුතුමා මෙහෙම කල්පනා කළා. මේක හරි ප්‍රශ්නයක් නෙවෙයි. එක සිටුවරයෙකුට අපගේ දියණිය දුන්නොත් අනිත් සිටුවරු අමනාප වෙනවා. සීල දෙනාම සතුටු කරන්නට බෑ. එතකොට මම මොකක්ද මේකට කරන්නේ? ඔව්. එකම දෙයයි මට මේකට කරන්න තියෙන්නේ. එකම පිහිට බුද්ධ ශාසනය විතරයි. මම මේ දරුවාව මහාන කරනවා. එතකොට ඒ ප්‍රශ්න මොනවත් නැහැ. ඉතින් එදා සිටුතුමා දිනේ කැඳෙව්වා. පින්වත් දුවේ, ඔයා ගොඩක් තරුණයි. සිටුවරු පඳුරු වෙනවා. තම තමන්ගේ සිටුමාලිගයට ඔයාව එවන්න කියලා. හැබැයි දරුවෝ මේ සිටු මාලිගාවල ඇති නිසරු ජීවිතවලින් පලක් නැහැ. ඇත්තෙන්ම මං කැමති ඔයා සිටු මාලිගයක කම් සැප විඳිමින් වාසය කරනවා දකින්න නම් වෙයි. ඇත්තෙන්ම මං කැමති ඔයා බඹසර රකින්නවා දකින්නයි. ඔයා ඔය හිස බාලා ඔය කනකර ආභරණ ගලවලා ඇඳුම් ආයිත්තම් ඉවත් කරලා පඬු පොවාපු කසාවතක් දරාගෙන පිඬුස ගහ වඩිනවා දකින්නයි මං කැමති. එතකොට දරුවෝ ඔයාට පුළුවනි නිදහසේ ශාක දූ හිත්‍රෝ භික්ෂුණීන් අතරට ගිහින් වීතරාගිව වාසය කරන්නට. එතකොට ඔයාට පුළුවනි කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් මෙන්ව විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුතු සමාධිමත් සිතකින් වාසය කරන්න. මගේ පින්වත් දුවේ මං කැමති ඔයා සසරේ යනවට නොවී සසරෙන් එතර වෙනවටයි. එතකොට උත්පලවන්නා කුමරිය සිටු පියාණන්ගේ දෙපා අල්ලාගෙන වැඳ වැටුණා. පියාණන් වහන්ස ඔබ කිව්වේ ඇත්තක්මයි. ඒ කාන්තයෙන් ඇත්තක්මයි. පියාණන් වහන්ස මම මේ කාම ජීවිතයට කැමති නැහැ. මට කිසි ආසාවක් නැහැ. මං කැමති හිස බාලා සිවුරු දරාගෙන පාත්‍රයක් අතට අරගෙන භික්ෂුණිය අතරට යන්නට තමයි. ඉතින් උත්පලවන්නා කුමරිය මව්පියන්ගේ ආශිර්වාදයෙන් භික්ෂුණී ආරාමයකට ගියා. පැවිදි වුණා. පැවිදි වී සුළු කලකින් 이르දි බලයෙන් යුතු මහානුභාව සම්පන්න රහත් මෙහෙණින් වහන්සේ නමක් වුණා. ඉතින් ඕතෙමෝ ජනපද චාරිකාවේ වැඩමකොට ආයෙමත් සවැත් නුවරට වැඩියා. ඒ කාලේ අන්ද වනයේ තමයි බොහෝ භික්ෂුණීන් භාවනා කරන්නේ. ඒ අන්ද වනයේමයි භික්ෂුණීන්ට කුටි තිබුණේ. හුදකලාවෙහි ඇලී වාසය කළ උත්පලවන්නා භික්ෂුණිය ඈත වනයේ තනියම සිටින්නට හරි ආසයි. ඉතින් ඈ පුංචි පැල්පතක හුදකලාව වාසය කළා. වනය මැදින් හුදකලාවේ පිණ්ඩපාතයේ වැදියා. ගස් යට හුදකලාවේ භාවනා කළා. අහස වගේ නිදහස් සිතින් වාසය කළා. උත්පලවන්නා භික්ෂුණියගේ මාමාගේ පුතෙක් හිටියා. උත්පලවන්නාට මස්සිනා වෙනවා. මොහුගේ නම නන්ද. ගිහි කාලේ මේ නන්ද කියන පුද්ගලයාට උත්පලවන්නා කුමරියව විවාහ කරගන්නට උමනාවක් තිබුණා. ඒ ගැන තමයි මේ නන්ද කියන පුද්ගලයා හිත හිතා හිටියේ. උත්පලවන්නා කුමරිය මහාන වුණත් මේ පුද්ගලයාගේ සිතේ ඇති අදහස අත්හැරියේ නැහැ. අන්තිමේදී මේ පාපිෂ්ඨයා කල්පනා කරේ කොහොම හරි මම ඇයව දූෂණය කරනවා කියලා. ඇය සිවුරු පෙරෙව්වත් නැතත් මට ඒකෙන් වැඩක් නෑ කියලා හිතුවා. දවසක් මොහු අන්දවණේට රිංගුවා. වනගමුවක් අස්සේ හැංගිලා හිටියා. උත්පලවන්න රහත් භික්ෂුණිය බීමට නැඹුරු වූ ශාන්ත දෙනෙතින් ඊතා සිහිනුවණින් යුතුව කුටියෙන් එළියට වැඩියා. දොර අඩවල් කරා. පාත්‍රය අතටගෙන පින්ඩ පාතයේ වැඩියා. එදා ටිකක් ඈතට වැඩියා. දානි ස්වල්පයයි ලැබුණේ. එය අරගෙන හෙමින් හෙමින් ආපහු කුටියට වැඩියා. එතුමියට ටිකක් මහන්සි. කුටියට ඇවිදින් පාත්‍රය බිමින් තිබ්බා. ඇඳේ හාන්සි වුණා. දැස් පියාගත්තා. මහන්සිය නිවෙනකම් චිත්ත සමාධියෙන් සංසුන්ව හිටියා. එතකොට දැඩි පුරුෂය කුටිය ඇතුළට කඩා පැන්නා. දොර වැහුවා. මේ රහත් භික්ෂුණීන් වහන්සේගේ ඇඟ මතට වැටුණා. යකඩ ආණ්ඩුවකට අහු වුණා වගේ උත්පලවන්නා භික්ෂුණිය අසරණ වුණා. අසත්පුරුෂ තැනැත්ත වෙනසෙන්න එපා. අඥානය බාලය වෙනසෙන්න එපා. කියලා නැගිටින්නට වෑයම් කරද්දී මේ පවිටු අසත්පුරුෂයා Taman හිතාගෙන පැමිණි කාරණේ ඉෂ්ට කරගත්තා. මහා ජයග්‍රාහි ලීලාවෙන් hina වෙන්නට පටන් ගත්තා. උත්පලවන්න නුඹට මතකද ඒ කාලේ මං උඹට ආදරෙන් හිටිවග කියලා හයියෙන් hina වුණා. එළියට පිටත් වුණා. එලිපත්තෙන් පිටට අඩිය තිබ්බා විතරයි මහ පොළොව දෙද ඇවුණා. ගිනිදැල් මතු වුණා. පණ පිටින්ම ගිලා බැස්සා. අවීචි මහා නිරයේ උපන්නා. උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන වැඩියා. වැඩම කොට මේ කාරණය සැලකලා. එවෙලේ භික්ෂු භික්ෂුණී පිරිස මැද බුදුරජාණන් වහන්සේ උත්පලවන්නා භික්ෂුණියගෙන් මෙහෙම ඇහුවා. පින්වත් උත්පලවන්නා අර පවිටු පුද්ගලයා අනතුරු කරද්දී ඔබට සිතුනේ මොකක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මං සතර සතිපට්ඨානය තුලයි හිටියේ. මගේ සිත මේ ඇසටවත් කනටවත් නාසයටවත් දිවටවත් කයටවත් සිතටවත් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. කපා දැමූ කෙහෙල් ගහක් වගේ මං හිටියේ. මට කිසිම හැඟීමක් නැහැ. මං අහසට පොළව වගේ ඈත් වෙලා හිටියා. මගේ සිත මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ. රාගය කියන්නේ කුමක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ මගේ සිතින් බැහැර වූ දෙයක්. එවෙලෙහි බුදුරජාණන් වහන්සේ මිගාතාව වදාලා මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති තම පව්පල නොදෙනාතුරු තමා කරන පව් පිළිබඳ පවිටු බාලයා සිතන්නේ මී පැනිසේ මිහිරි ලෙසයි එහෙත් නහෝ යම් දිනකදී පල දෙන විට ඒ පව්කම් එවිටයි බාලයායින් බොහෝ දුකට පත්වන්නේ පින්වතුනේ පින්වත් දරුවනේ ඒ නිසා සතුට ප්‍රීතිය සොම්නස ඇති වුණාය කියලා පව් කරන්න යන්න එපා පවිට පුද්ගලයා පව් කරද්දී සිතන්නේ තමන් මහා උදාර දෙයක් කරනවා කියලයි. ඒක එයාට මී පැණි වගේ රසවත්. ඒ රසය තියෙන්නේ ඒ පව් විපාක නොදී තියෙනකම් විතරයි. යම් වෙලාවකදී ඒ පව් විපාක දෙන්නට පටන් ගත් විට බාලයාට තේරේවි. පව් කොතරම් භයානකද කියලා. කෙලවරක් නැති දුකටපත් වෙලයි ඉවර වෙන්නේ. එකොළොස්වන ගාථා රත්නය ජම්බුක තෙරුන්ගේ කතාවස්තුව රහතුන්ට දෙන දෙයමයි මහානිසංස වෙන්නේ. පින්වතුනේ පින්වත් දරුවනේ බොහෝ දෙනෙක් දුරදිග බලන්නේ නැහැ. හිතන හිතන පව් කරනවා. ඒ පව් කිරීමෙන් සතුටු වෙනවා. සමහර පව් අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් විපාක දෙනවා. නිවන දකින්නතුරු විපාක දෙනවා. මේ කර්ම විපාක කියලා කියන්නේ සිතින් සිතලා ඉවර කරන්නට බැරි මහා අద్භූත දෙයක්. Tamanගේ වරදින් කරගත්තු දෙයක් නිසා බොහෝ කලක් සසරේ දුක් විඳ අවාසනාවන්ත චරිතයක් සසරෙන් එතරට ගිය වාසනාව ලැබූ හැටි කියවෙන කතාවක් තමයි මේ සඳහන් වෙන්නේ. රජගහ නුවර එක්තරා ධනවත් පවුලක සැප සම්පත් පිරුණු පවුලක දරුවෙක් උපන්නා. මේ දරුවා කවදාවත් බත් කෑවේ නෑ. කුඩා අවදියේ ඉඳන්ම Tamangeම අසුචි කන්න පටන් ගත්තා. දෙමව්පියන් කොතෙකුත් උත්සාහ කළත් මේ ළමයාගේ අසූචි කෑම නවත්වන්න බැරි වුණා. කුඩා අවදියේ ඉඳලම ඇඳුමක් අඳව ගන්න හරි අමාරුයි. අන්දවන අන්දවන ඇඳුම ගලවලා දානවා. මේ පොඩි දරුවා සෙලුවෙන්මයි ඉන්නේ. ඒ වගේම මේ දරුවාව ඇඳක නිදි කරවන්නට බෑ. ඇවිත් බිමම නිදියනවා. බිම ඇලවුණොත් විතරයි මේ දරුවාට නිින්ද යන්නේ. මෙච්චර කෑම බීම තියෙන ඇඳුම් පැළඳුම් තියෙන ඇඳ පුටු තියෙන පවුලක ඉපදුනත් මේ ළමයාට තිබුණේ මහා අසාමාන්‍ය දුක්ඛිත ගතිගුණ. මේ දරුවාට දෙමව්පියන් හරි ආදරේ. ඒ නිසා මේ සෑම දෙයක්ම සංගවාගෙන හිටියා. නමුත් හැමදාම සංගවන්නට බෑ. හැඬු කඳුලින් යුතු දෙමව්පියන් මේ ළමයාගේ ඉරණම ගැන සාකච්ඡා කළා. සොඳුර අපේ පුතාට මොකද කරන්නේ? මේ ගතිගුණ රට්ටු දැනගත්තොත් අපිට වහකන්නයි වෙන්නේ. අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? අපි කොහොමද ගමනක් යන්නේ? අපි කොහොමද මේ ළමයාගේ අනාගතය හදන්නේ? බත් කටක් කන්නේ නැහැ. Tamangeම අසෝචි කන්නේ. ඇඳුමක් අඳින්නේ නැහැ. නිර්වතින්ම ඉන්නේ. ඇඳක නිදිහන්නේ නැහැ. බිමමයි නිදියන්නේ. අනේ හැබෑට අපිට මේ මොකක්ද උනේ? එතකොට මේ දරුවාගේ අම්මා කඳුළු වගුරුවමින් හූල්ල හූල්ල ගොත ගහන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මේ මොන විපතක්ද මේ උනේ? මේ ළමයාට මොන කලදසාවක් යාවිද? හිමියනි මට අදහසක් ඇති වුණා. අපි මේ දරුවාව නිගණ්ඨාරාමයකට බාර දෙමු. උන්දලටත් ඇඳුම් නැහනවේ තියෙන දෙයක් කාලා එතකොටවත් ඉඳීවි. ඒ අදහස නම් යසයි. ඉතින් එතකොටවත් අපේ ළමයා හැදෙන්නේ නැත. දෙමෝපියන් මේ ළමයා රැගෙන නිගණ්ඨයින් ළඟට ගියා. පින්වත් නිගණ්ඨයින් වහන්සේ අපේ ළමයා හරිම පින්වත්. සංසාරයේ පුරන ලද මහා ගුණයෙන් යුක්තයි. කිසිම දෙයකට ආසාවක් නැහැ. රසවත් ආහාර පානයකට ආසාවක් නැහැ. ලස්සන ඇඳුමකට ආසාවක් නැහැ. ඇඳ පුටු මේසයකට ආසාවක් නැහැ. ඔබ වහන්සේලාගේ ගතුගුණවලට මේ දරුවාව හොඳටම සෑහෙනවා. පොඩි උනාට පිංකඳක්. නිගණ්ඨයින්ට හරි සතුටුයි. දරුවාව ලං කරගත්තා. ඔළුව අත ගෑවා. ආදරෙන් කතා කළා. බොහෝම හොඳ පුතෙක් වගේ. හැබැයි ඇඟපත කෙට්ටු වෙලා මාන්දම් ගතියක් තියෙන්නේ මොකද? කුඩා අවදියේ ඉඳන් රූක්ෂ තපස් පුරන්න පෙරම් පුරාගෙන ආපු දරුවෙක් වෙන්න ඇති. ඔහොම තමයි ඔහොම තමයි පින්නැති උදවිය අපි ළඟට කැරකිලා එනවා නොවේ. ඉතින් දෙමාපියන් මේ දරුවාව සතුටින් බාර දුන්නා. නිගන්ඨයෙන් මේ දරුවාට තපස් රකින්න හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන ඉන්න හැටි ඉගැන්නුවා. තනි කකුලෙන් හිටගෙන අනිත් කකුල නවාගෙන කලවට තද කරගන්නවා. මේ විදිහට නොඑක් තපස් ක්‍රම ඉගැන්නුවා. දවස් ගණන් නොනා ඉන්න හැටි ඉගැන්නුවා. මේ ළමයා හැම දෙයක්ම ඉක්මනින් ඉගෙන ගත්තා. හැබැයි නිගණ්ඨයින් අතරේ කසුකුසුවක් ඇති වුණා. ඒකේ භවත්නි මේ ආපු කොළුපටියා මහා අద్భుත සත්වයක් නෙවෙයි. කිසි දෙයක් කන්නේ නැහැ. කොහොමද මෙයා ජීවත් වෙන්නේ? ඒ වගේම හරිම දක්ෂයි. හැම තපස් ක්‍රමයක්ම කියලා දෙන විදිහටම ඉගෙන ගන්නවා. සමහර විට දෙවියන්ගේ ආනුභාවය වෙන්න ඇති. මේ ළමයා කොහොමද මෙහෙම නොකනුඹ ඉන්නේ? කෑවේ නෑ කියලා කිසි අමුත්තක් නෑ නෑ. නෑ මේකේ මොකක් හරි රහසක් ඇති. මම මේක හොයාගන්නම්. දවසක් එක නිගණ්ඨයෙක් මේ දරුවා ඉන්න තැන සැඟවී සිටියා. රාත්‍රී එකට පමණ මේ ළමයා කළුවරේම නැගිට්ටා. කළුවරේම පිටත් වුණා. අර නිගණ්ඨයා හොරෙන් හොරෙන් පිටිපස්සෙන් ගියා. මේ ළමයා වටපිට බල බල සැකෙන් සැකෙන් අඩි 30 30 හොර ගමනක් යනවා. ඒ පස්සෙන් නිගණ්ඨයත් ගියා. මෙයා නැවතුනේ ඒ ගම පිටිපස්සේ ඇති වැසිකිලි වල ළඟයි. එතන තමයි මිනිස්සු වැසිකිලි කරන්නේ. එතනට ගිය මේ ළමයා අර අසූචි කාගෙන කාගෙන ගියා. තොලකට ලෙව කාලා අත පිහදාලා සෝදගෙන ආපසු හැරිලාවා. මේ තැනැත්තාගේ අසූචි අනුභවය නිගණ්ඨාරාමේ සීලු දෙනා දැනගත්තා. දැන් මොකද කරන්නේ? නිගණ්ඨයෙන් හොඳටම කලබල වුණා. හපොයි හපොයි මේකා හිටියොත් අපිත් විනාසයි. දෙමෝපියෝ කිව්වේ මේ මහා පින්වන්තෙක් කියලායි. අපිත් හිතුවේ එහෙම නෑ. මේ පුද්ගලයා අසුචි අනුභව කරලයි ජීවත් වෙන්නේ. මේක දැනගත්තොත් අපිට මේ ප්‍රදේශය දාලා යන්නයි වෙන්නේ කියලා නිගණ්ඨයින් අර පුද්ගලයාව එළෙව්වා. දැන් මෙයාට යන්නේ නමං නැහැ. තනියම කල්පනා කළා. "ඕ මං දැන් තපස් ක්‍රම දන්නවා. මට අසුචි නොකා ඉන්න බෑ. බත් දකින්නකොටත් අප්පිරියයි. ඉතින් මං කොහොමද බත් කන්නේ?" දැන් මට කරන්න තියෙන එක දෙයයි. මං තනියම ජීවත් වෙනවා. මට හොඳට තපස කරන්නට පුළුවනි. මං මිනිසුන්ට තපස කරලා පෙන්වනවා. එතකොට මිනිස්සු දැනගනීවි මං මහා මාන් මහානුභාව සම්පන්න කෙනෙක් කියලා. එතකොට කාටවත් මාව එලව ගන්න බෑ කියලා මොහු එක්තරා ගල්තලාවක් මතට නැග්ගා. නැගලා දවසම තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. කඳුක ගැටයක අත් දෙක තියාගෙන උඩ අතට බලාගෙන කට ඇරගෙන ඉන්නවා. අමුතු විදිහේ තපස් කරන කෙනෙක් මෙහි ඉන්නවා කියලා ආරංචිනවා. ඔහුගේ නම ජම්බුක නමින් ප්‍රසිද්ධ වුණා. මිනිස්සු මේ තාපසයාව බලන්න දුරේ ඉඳලා එන්න පටන් ගත්තා. මිනිස්සු අහනවා "තමුන්නාන්සේයි පොළවට කකුල් දෙකම තියන්නේ නැත්තේ? නුඹලා මොනවා කියනවද?" මම මේ කකුල් දෙකම පොළවේ තිබ්බොත් මේ මහ පොළව සෙලවී යාවි. කඳු පර්වත පෙරලෙවි. කම්පා වේවි. මහ පොළවට එහෙම උහුල ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මිනිස්සු පුදුමයෙන් වගේ බලාගෙන සාදුනාද දුන්නා. මහා බල සම්පන්න උත්තමේක ආවා කියලා වැඳ වැටුණා. මිනිස්සු තවත් ප්‍රශ්න කළා. පින්වත් මහා තාපසයාණන් වහන්සේ තමුන්නාන්සේ මොකද උඩ බලාගෙන කට ඇරගෙන ඉන්නේ? ඔව්, නුඹලා බොහොම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. නුඹලාට තේරෙනවද සුළං හමනවා? එහෙමයි, අපිට තේරෙනවා. මම මෙහෙම කට ඇරගෙන ඉන්නකොට අන්නේ සුළඟ මගේ කුසට ඇතුල් වෙනවා. ඒක තමයි මගේ ආහාරය. <laughs> සුළං වලින් ජීවත් වෙන වෙන කවුරුත් උඹලා දැක තියෙනවද? එතකොට මිනිස්සු භයෙන් තැති ගත්තා. මේ පුදුමාකාර තාපසයා ඉදිරියේ වැඳ වැටුණා. මිනිස්සු කතා වුණා මේ වගේ උතුම් කෙනෙකුට දානි ටිකක් දෙන්න ඇත්නම් කොයි තරම් හොඳද කියලා. කියලා අති ප්‍රණීත වූ ආහාර පාන පිළියෙල කරගෙන ගිහින් මේ තාපසයා ඉදිරියේ දන ගහගෙන ඒ භාජන ඔසවාගෙන හිටියා. අනේ උතුම් තාපසයාණන් වහන්ස අප කෙරෙහි අනුකම්පා උපදවාගෙන මේ දානියෙන් බිඳක්වත් වළඳන සේක්වා. එතකොට ජම්බුක ආජීවකයා මෙහෙම හිතනවා. ආහාරයෙන් මට වැඩක් නැති බව නුඹලා දන්නවා නෙවෙයි. හොඳයි නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් මං යම් උපකාරයක් ගන්නම්. අන්න අර තනකොළ ගහ ගලවගෙන වරේ. ඔන්න බලාපන්. මං ව්‍යංජනවල මේ තනකොළ ගහ ගෑවුවා. ඔන්න බලාපන්. මං යාන්තම් දිවේ තැවරුවා. හා හරි. දැන් අරගෙන ඵලයල්ලා. නුඹලාට හිතන්න බැරි තරම් පිනක් අයිති වුණා. මිනිස්සු සාදුකාර දුන්නා, වැඳ වැටුණා, පින්දිදී පිටත් වුණා. රාත්‍රියට ජම්මක ආජීවකයා කකුල් දෙක පොළව උඩ තියලා කට පියා ගන්නවා. හොරෙන් හොරෙන් අඩි තියලා පිටත් වෙනවා. ඒ යන්නේ මිනිසුන්ගේ අසූචි දමන බෑවුමටයි. එතනට ගිහින් අර අසූචි කාගෙන කාගෙන යනවා. හොඳට බඩ පිරෙන්න කනවා. ඊට පස්සේ වගක් නැතුව නොදන්නවා වගේ ආපහු ඇවිත් ඉන්නවා. මේ විදිහට මොහුගේ ජීවිතය 55 අවුරුද්දක් ගෙවුණා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් රාත්‍රී වේලාවක මෙතනට වැඩියා. වැඩලා පින්වත් ජම්බුක කියලා ජම්බුක ආජීවකයාට ඇමතුවා. එතකොට ජම්බුක තාපසයාට කේන්ති ගියා. මට නම කියලා කතා කරන්න පුළුවන් జగතේ තුන් ලෝකයේම නෑ. ඔබ කවුද කියලා ඇහුවා. මම ශ්‍රමණයෙක්. මට අද රාත්‍රියේ මෙහි නවතින්න ඕනේ. එතකොට ජම්බුක ආජීවකයා නවාතන් දෙන්න කිසිසේත්ම කැමති වුණේ නැහැ. නැවත නැවත කරුණ කියලා කැමැත්ත ගත්තා. ඒ පර්වතයට පහලින් නවතින්නට අවසර දුන්නා. රාත්‍රී ප්‍රථම යාමේහි සතරවරම් දේව් මහරජ දරුවන් මුළු මහත් පර්වතය බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට පැමිණියා. මධ්‍යම යාමෙහි සක්දේව රජවණු පැමිණියා. පශ්චිම යාමයේහි දස දහසක් සක්වල එළිය කරගෙන මහා බ්‍රහ්මරාජයා පැමිණුණා. මේ දුටු ජම්බුක ආජීවකයාගේ මාන්‍ය දුර වුණා. දමනය වුණා. නැමුණු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වන්දනා කළා. වන්දනා කොට වාඩි වුණා. එවෙලෙහි ජම්බුක ආජීවකයාගේ අතීත ජීවිතය හෙළිදරව් කරා. පින්වත් ජම්බුක ඔබට අවුරුදු 55ක් තිස්සේ ජීවත් වුනේ ආහාරයක් නැතුව කියලා නේද මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඔබ මිනිස්සුන්ට කියන්නේත් ඕකම නේද? පින්වත් ජම්බුක, ඔබ ඔය අසූචි කන්න පටන් ගත්තේ ඔබේම වරදක් නිසායි. ඒ වරද ඔබ කළේ අද ඊයේ නම් නොවේ. පින්වත් ජම්බුක, කාශ්‍යප නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුණා. ඒ කාලයේ ඔබේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂුවක්. අවුරුදු 20000ක ආයුෂ තිබුණු ඔබ හොඳට සිල් රැක්කා. නමුත් කෙලෙස් දුරු කරන්න මහන්සි ගත්තේ නැහැ. ඔබ තුල තිබුණු ඊර්ෂ්‍යාව නිසායි ඔබට මේ විපත උනේ. ඉතින් ඔබ ගමක පන්සලක වාසය කළා. සැදැහැවතුන් ඔබට ආදර ගෞරවයෙන් උපස්ථාන කළා. දවසක් ඒ පන්සලට තවත් භික්ෂුවක් වැඩියා. ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ඔබ එය හිතුවේ නැහැ. ඒ භික්ෂුව කෙරෙහි පැහැදුනේත් නැහැ. ඔබ පැහැදිලා හිටියේ ඔබට ලැබෙන සත්කාර සම්මාන ගැන විතරයි. ඉතින් එක් දායකයෙක් අර භික්ෂුවගේ ಗುಣ ඔබ ඉදිරියේ කියන්න ගත්තා. ඔබට ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. දවසක් ඒ දායකයා අර භික්ෂුවට සිවුරක් පූජා කළා. ඔබට ඒ ගැන තීර්ෂ්‍යාවක් ඇති වුණා. දවසකේ දායකයා කැමැත්තෙන් වැවිලා කරන වෑමියෙක් ලවා ඒ භික්ෂුවගේ හිස බෑවා. ඔබට තවත් ඊර්ෂ්‍යාව ඇති වුණා. ඔබ ඒ භික්ෂුවට නිඳා කරන්න පටන් ගත්තා. අහ ඔහේ කවුද මෙහෙට රිංගගෙන මගේ දායකයව අල්ලගන්න. මේ දායකයින්ට පිටස්තර භික්ෂුවක් දැක ගමන් ඒකමයි ලොකු වෙන්නේ. ඔහේ මගේ දායකයින්ගේ දානේ වළඳනට වඩා හොඳයි අසෝචි කෑවනම්. ඔහේ ඔය සිවුරු පොරවනට වැඩිය හොඳයි සෙලුවින් හිටියනම්. මහලොකුට කරණවෑමියල්ලවා හිසභාව ගත්තා. ඔයිට හොඳයි තල්ලට දෙකකින් තදකොට ඔය කෙස් උදුරාගත්තා නම්. ඊට පස්සේ පින්වත් ජම්බුක ඒ අරහත් භික්ෂුව ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඒ පන්සල දාලා ගියා. ඔබ මරණින් මතු නිරයේ උපන්නා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ දහස් ගණන්, ලක්ෂ ගණන් නිරයේ දුක් විඳා. දැන් ඔබේ කර්මයේ ඉතිරි විපාකත් විඳිනවා. ඔබ තවමත් අසුචි කනවා. තවමත් සෙලුවෙන් ඉන්නවා. තවමත් කෙස් උදුරනවා. පින්වත් ජම්බුක දැන් ඉතින් දුක් විඳ ඇති. එතකොට ජම්බුකා ජීවිකයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. ජම්බුක සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැනගත් පොදු ජනයා පසුදින උදේ වැල නොකඩී එන්න පටන් ගත්තා. ජම්බුක ආජීවකයාට පැහැදුණු බොහෝ දෙනෙක් හිතුවේ බුදුරජාණන් වහන්සේ ජම්බුකගේ ගෝලයෙක් වූ බවයි. ඒ පිරිස ඇවිදින් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. ජම්බුක දෙස බලනවා. එවෙලෙහි ජම්බුක ආජීවකයා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේය. මං වනාහි ශ්‍රාවකයා වෙමි. කියලා එවෙලෙහි බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්රය දිගුකොට ජම්බුකාජීවකයා ඇමතුවා. පින්වත් භික්ෂුව එන්න මේ ශාසනයේ තුල මනාකොට දේශනා කළ ධර්මයක් තියෙන්නේ. දුක් කෙලවර කිරීම පිණිස දහමේ හැසිරෙන්න කියලා වදාලා. එතකොට ජම්බුකගේ කෙස් රැවුල් නොපෙනී ගියා. සෙලුවත් නොපෙනී ගියා. මනාකොට සිවුරු හැඳ පොරවාගත් පාත්‍රය අතටගත් උපශාන්ත භික්ෂුවක් පෙනී සිටියා. මිනිස්සු සියලු දෙනා සාදුකාර දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ ජම්බුක භික්ෂුව අරහත්වයට පත් වුණා. ඔහුගේ තපස් ජීවිතය ගැන පිරිස අතරේ කතාබහක් ඇති වුණා. එක් කතාව අරබයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය වදාලා මාසේ මාසේ කුසග්ගේන බාලෝ බුච්චේත භෝජනං නසෝ සංඛාත ධම්මානං කලං අග්හති සෝලසින් තන කොළ අග හොදි තවරා මසකට එකවරක් බැගින් දිව මත තබනානුවන කෙනා එයට පින්දෙයි නම් එනමුදු රහතුන්ට පුදන කොතරම් සුළු දෙයක් නමුත් සොලොස් කලාවෙන් බෙදුවත් සමකල නොහැකිම එයට පින්වතුනේ පින්වත් දරුවනි මෙයින් පෙනෙන්නේ අපි යමක් පූජා කරද්දී එය අවබෝධයෙන්ම කළ යුතු බවයි. කෙනෙක් ප්‍රසිද්ධ වූ පමණින් රූක්ෂ තපස් පිරූ පමණින් ඔහුට පිදූ දේ මහත්ඵල මහානිශංස වෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙක් භික්ෂුවකගේ වේසයෙන් සිටි පමණින් ඔහුට පිදූ දෙයත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. මෙතන පෙන්වා දෙන්නේ රහතුන්ට පුදන දෙය මහත්ඵල මහානිසංස වන බවයි. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ හඳුනා ගන්න එක ලේසි නැහැ. ඒ නිසා අපකලේ උත්තේ භික්ෂූන් වහන්සේලාට දෙනවා නම් පුද්ගලික හිතවත්කම් මුල් කර නොගෙන ආර්ය සංඝයා උදෙසා දන් දීමයි. එතකොට දානයෙන් ලැබෙන සැබෑම පින අපට ලැබෙනවා. 12 ගාථා රත්නය සර්ප ප්‍රේතයාගේ කතා වස්තුව කල කම් නැත සැනකින් ඵල දෙන්නේ අලු යට ගිනි ලෙස කලටයි එන්නේ පින්නතුනේ පින්වත් දරුවනේ අකුසල කර්මයන්ගේ විපාක ඵල දෙන හැටි හරි පුදුමයි බොහෝ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය ගැන හිතලා එය සපුරා ගන්නට කල්පනා කරලා ඒ වෙනුවෙන් ඊතා අනුවන තීරණ ගන්නවා. පව් රැස් කර ගන්නවා. තමන් හිතන්නේ තමන්ගේ පැත්තෙන් හරි දෙයක් කළා කියලයි. මේ පිනක්ද මේ පවක්ද කියලා නුවණින් කල්පනා කරන්නේ නැහැ. වැරදුනාට පස්සේ නිවැරදි කිරීමක් කරනවාට වඩා සිදුවන්නේ ඒකේ විපාකයේ විඳමින් දුක් විඳීමයි. මෙනිසා යමක් කරන්නට පළමුව නුවණින් කල්පනා කිරීම කළ යුතුයමයි. ඒ නිසා තමයි අපේ අත්තලා මුත්තලා ඉස්සර කිව්වේ පනින්නට පෙර සිතා බලනු කියලා. මෙයත් එවැනි කතාවක්. නුවණින් නොසලකා අනුවන ක්‍රියාවක් කළ පුද්ගලයේ අපායේ දුක් විඳින ආකාරය ගැන මෙහි සඳහන් වෙනවා. එදා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේත් ගිජුකුළු පර්වතයේ සිට පහළට වඩිමින් සිටියා. එතකොට මුගලන් මහරහතන් වහන්සේට සිනහවක් පහළ වුණා. ලක්කන තෙරුන් සිනහ පහළ වෙන්නට කාරණාව විමසුවා. ප්‍රියාශ්මතිනි මේ වෙලාවේ ඕක අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ළඟදී ওই කාරණේ අහන්න. ඉතින් මේ ස්වාමින් වහන්සේලා රජගහනුවර පින්නපාතේ වැඩම කරලා සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකත්පත්ව වාඩි වුණා. ඊට පස්සේ ලක්කන තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් මුගල්ලාණන් වහන්ස අද උදේ ගිජකුල පව්වෙන් පහලට වඩිද්දී ඔබ වහන්සේට සිනහ පහළ වුණේයයි. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මෙහෙම පිළිතුරු දුන්නා. ප්‍රිය ආයුෂ්මත් ලක්කන මම පුදුමාකාර සත්වයෙක් දැක්කා. හරිම අద్භූත ප්‍රේතයෙක්. සර්ප ප්‍රේතයෙක්. ඔහුගේ මුහුණ මිනිහෙකුගේ වගේ. ඔහුගේ ශරීරය යොදුන් 25ක් විතර දිග ඇති. සර්පයෙකුගේ ඇඟක් තමයි තියෙන්නේ. ඔහුගේ ඔළුවෙන් ගිනිදැල් මතුවුණා. නගුට දක්වා පිච්චි පිච්චී යනවා. නගුටෙන් ගිනිදැල් මතුවුණා. ඔළුව දක්වා පිච්චෙනවා. ඇඟ වටේටත් ගිනිදැල් එතෙනවා. එතකොට ඒ සර්ප පේත්‍රයා එහෙට මෙහාට ඇඹරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේතයාගේ අතීත ජීවිත කතාව හෙලිකොට වදාලා. පින්වත් මොග්ගල්ලාන ඔය ප්‍රේතයා මා කලින් දැක්කා. වෙන කවුරුත් නොදුට නිසා මා කිව්වේ නැහැ. ඔය ප්‍රේතයා දුක් විඳින්නේ Taman විහිං කරගත්තු දෙයක් නිසායි. ඉස්සර බරණැස් නුවර ගංගා නදිය අසබඩ එක්තරා කුටියක පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ නගරයට පිඩු සිඟා වඩිනවා. නගරවාසී මිනිස්සු හවසට බණ අසන්නට උන්වහන්සේගේ කුටියට එනවා. ඒ එන පාර අයිනේ එක්තරා ගොවියෙකුට අයත් කුඹුරු යායක් තිබුණා. ඔය කුඹුරු අස්වද්දලා තියෙද්දී ගොයම පැහිලා තියෙද්දී දවසක් නගරයේ ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ බලන්නට ලොකු පිරිසක් ආවා. ඒ අයගේ නොසලකිල්ල නිසා ගොයම් කස් කීපයක් පොඩි වෙලා ගියා. පහුවදා කුඹරට ආපු අර ගොවියාට පොඩි වූ ගොයම් ගස් දකින්නට ලැබුණා. එතකොට ඔහුට පුදුමාකාර කේන්තියක් ඇති වුණා. මේ හැම දෙයක්ම වෙන්නේ අර කුටියේ ඉන්න ශ්‍රමණයා නිසා. උන් දැ ගමේ ඉඳන් නගරයට යනවා. නගර මිනිස්සුත් මෙහෙ එනවා. මේක මහ මනස්ගත වැඩක්. අන්තිමේදී මගේ ගොයම තමයි තැලෙන්නේ. ඕන එකෙක් ඕන තැනක තපස් රැකපුවාවේ. ඒකට ගැළපෙන තැනක් හොයාගන්න එපාය. මගේ කුඹුර ළඟ පාරෙන් ගිහින් තපස් රකින්න මං එකෙකුටවත් ඉඩ තියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා. පසුවදා පසේ බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වැඩියා. අර ගොවියා ද්වේෂයෙන් පුපුර පුපුර පොල්ලක් අරගෙන ඇවිදින් කුටියේ බඩු මුට්ටු පොඩි කළා. සෑම දෙයක්ම ගිනි තිබ්බා. ගෙදර ගියා. බුදුරජාණන් වහන්සේ පිණුසිඟ ආපසු වඩිද්දී කුටිය ගිනි ගන්න අයුරු දකින්නට ලැබුණා. ලං වෙලා බලද්දී බඩු මුට්ටු පොඩි කරලා තිබුණා. විනාශ කරලා තිබුණා. කවුරු හරි Taman මෙතන ඉන්නවාට විරුද්ධ බව උන්වහන්සේට තේරුණා. උන්වහන්සේ විල අතහැර යන හංසෙක් වගේ වෙන ප්‍රදේශයකට වැඩියා. ගොවියාට හරි සතුටුයි. ඔහු හිතුවේ විශාල හිස රදයකින් ගැලවුණා කියලයි. නිදහසේ ගොවිතැන්පත් කරගන්න අවස්ථාව ලැබුණා කියලයි. නමුත් මරණින් මතු ඔහුට මොකද වුනේ? අති විශාල සර්ප ශරීරයක් ඇති ගිනිගෙන දැවෙන ප්‍රේතෙක් බවට පත් වුණා. මේ සිද්ධිය අරභයා බුදුරජාණන් වහන්සේ මේ ඝාතා රත්නය වදාලා. නහි පාපං කතං කම්මං සච්චෝ කීරංව මුච්ඡති දහන්තං බාල මන්වේති බස්ම චන්තෝව පාවකෝ පවිටු කෙනා කරනා පව් මී කිරිමි දෙනා වේගෙන් සැනෙකින් පල නොදෙන නමුත් එය අලු යට ගින්නක්මයි පල මතුවී පල දෙන විට ගිනි දැල්වල වෙලෙනා විට පවිටු කෙනා ඒ පවින්ම බොහෝ දුක් ගිනි විඳවන්නේ පින්වතුනේ පින්වත් දරුවනේ සමහරු පව් කරනවා. නමුත් එයා හොඳින් ඉන්න බව තමයි පිටට පෙනෙන්නේ. එතකොට සමහරු එයාට මෙහෙම කියනවා. අසවල් කෙනා පව් කරනවා. ඔය මුකුත් වෙලා නෑ නෝවේ. ඔය අපූර්වට ඉන්නේ. පව් විපාක දෙනවා නම් කෝ විපාක දුන්නා කියලා ප්‍රශ්න කරනවා. නමුත් මේ බුද්ධ දේශනාවෙන් පව්වල විපාක දෙන ආකාරය ගැන යම් තේරුමක් ඇති කරගන්නට පුළුවනි. ඇතැම් පව් කිරි මිදෙනවා වගේ ඉක්මනටම විපාක දෙන්නේ නැහැ. අලියට ගිනි වගේ තැම්පත් වෙලා තියෙනවා. Taman මරණයට පත්වෙන මොහොතේ අන්නේ කර්මයේ විපාකයේ ඉස්සරහට එනවා. ඇවිදින් එයාව නිරයට ගෙනියනවා. പ്രേත ලෝකයට ගෙනියනවා. තිරිසන් අපායට ගෙනියනවා. ගෙනihin බොහෝ දුක් උපදවා දෙනවා. අර ගොවියා ගැන චුට්ටක් හිතන්න. ගොවියා හිතපු විදිහ බැලූ බැල්මට සාධාරණයි. නමුත් ගොවියාට තිබුණා මේ මිනිස්සුන්ට කියලා ඒක විසඳගන්න. එක්කෝ වැටක් ගහන්න තිබුණා. එක්කෝ කාරුණික ඉල්ලීමක් කරන්න තිබුණා. ඒ එකක්වත් නෙමෙයි මෙයා කළේ. පසේ බුදුරජාණන් වහන්සේට වෛර කිරීම. මෙයින් පෙනෙන්නේ මේ ගොවියා හරි අහංකාර පුද්ගලෙක්, මාන්නක්කාරයෙක්, හිතට ගත්තු කෙනෙක්. නිහතමානීව මැදිහත් වෙන්න ලැජ්ජයි. මේ පුද්ගලයා හිතුවේ Taman මහා වීර ක්‍රියාවක් කරනවා කියලයි. මැර බලෙන් කටයුතු කිරීම හරි කියලයි මෙයා හිතුවේ. නමුත් එය අවසන් උනේ කොතනින්ද? මෙය නුවණින් තොරව කටයුතු කරන කාටත් හොඳ පාඩමක්. මැර බලය යොදවලා සාධාරණ මිනිසෙන්ට හිංසා පීඩා කිරීම තුළ කෙනෙක් తాවකාලිකව සතුටක් ලැබුවත් එයාට විපාක දෙන්නේ අලු යට තියෙන ගිනි වගේ. 13 වන ගාථා රත්නය. ඇටසැකිලි ප්‍රේතියාගේ කතා වස්තුව. පවිතාලද යම් නුවණක් වෙයි නම් ඒ තුලිනුත් ඔහු වෙනසෙන්නේ. පින්වතුනේ පින්වත් දරුවනේ මෙයත් කලින් කතාව වගේම එකක්. මුගලන් මහරහතන් වහන්සේමයි මේ ප්‍රේතයාවත් දකින්නේ. එදාත් ලක්කන රහතන් වහන්සේ එතන හිටියා. මුගලන් මහරහතන් වහන්සේට සිනහ පහළ වුණා. කාරණාව ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි මේ කහන්න ඕනි කියලා කිව්වේ. එදා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි. පින්වත් මහණෙනි මට ඔය ප්‍රේතයාව ගයාවේ බෝධි මූලයේ ළඟ දකින්නට ලැබුණා. ඒත් ඔය ප්‍රේතයාමයි. නමුත් මං කිසි කෙනෙකුට කිව්වේ නැහැ. දැන් මේ මුගලන් දැකපු නිසා මම කියන්නම්. ඔය ප්‍රේතයා පුදුමාකාර දුකක් විඳින්නේ. තනිකරම ඇට සැකිල්ලක්. ගිනියම් වුණු යකඩ කුළු ගෙඩි 60000ක් ඔහුගේ ඔළුවට එකවරම වේගයෙන් වදිනවා. එතකොට ඔළුව පැලෙනවා. ප්‍රේතයා යටිගිරියෙන් කෑ ගහනවා. ආයෙ ටික වෙලාවකින් නැවත හාවෙනවා. ආයෙමත් ගිනිගෙන දැවෙන යකඩ කුඩු ගෙඩි වලින් ඔළුවට වදිනවා. ආයෙමත් හාවෙනවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. දැන් අවුරුදු දහස් ගාණක් තිස්සේ ඔය ප්‍රේතයා ඔය දුක විඳිනවා. මේක සිද්ධ වුණේ මේ පුද්ගලයා අත්හදා බලන්න ගිය කාරණයක් නිසායි. ඉස්සර කාලේ අවුරුදු දහස් ගණනකට කලින් එක කොරෙක් හිටියා. ඔහු ඇඟිල්ලෙන් කරකැවිලා යන්න ගල් කැට විදිනවා. ඊටාම දක්ෂ විදිහට විදිනවා. ඕනම දෙයක් සිදුරු කරගෙන යන්න විදිනවා. මොහු හිටියේ බරණස් නුවර. රජ්ජුරුවත් මෙයාට ප්‍රශංසා කළා. රජ්ජුරුවන් ඉදිරියේ ශිල්ප දක්වා තෑගි භෝග ලැබුවා. ඒක වුණේ මෙහෙමයි. රජ්ජුරුවන්ට ඉන්නවා මහා මුකරි කටක් තියෙන පුරෝහිත බමුණෙක්. ඔහුගෙන් කිසිම බේරිල්ලක් නැහැ. කතාව පටන් ගත් විට ඉවරයක් වෙන්නේ නැහැ. හරිම වදයක්. දවසක් අර රජතුමා අර පුද්ගලයාව කැඳවලා කිව්වා නුඹට පුළුවන් නම් ඔය පුරෝහිත බමුණාගේ කට වහලා දීපන් කියලා. හොඳමයි දේවයන් වහන්ස. මට එළුබෙටි නැලියක් ගෙනත් දෙන්න කිව්වා. රජතුමාත් මොහුට එළුබෙටි නැලියක් ගෙනත් දුන්නා. එදා අර රජතුමා සමග පුරෝහිත බමුණා කතා කර කර සිටිද්දී මේ පුද්ගලයා එක එක එළුබෙට්ට අර බමුණාගේ කටට විද්දා. ඒ බමුණා කතාව නවත්තන්නේ නැහැ. එළුබෙටි නැලී ඉවර වෙනකම්ම එක එක විද්දා. රජතුමාට අර පුද්ගලයා දැනුම් දුන්නා එළුබෙටි ඉවරයි කියලා. එම්බා පුරෝහිතය දැන්වත් කට වහගන්නවා. දැන් තමුසේ එළුබෙටි නිලයක්ම ගිලලා ඉන්නේ. ඈ කියලා පුරෝහිත බමුණා අත් දෙකෙන් කට වහගත්තා. ඇස් ලොකු කරගත්තා. නිශ්ශබ්ද වුණා. එදා ඉඳලා ඔහුගේ කට වැහුණා. ඒකට සතුටට රජතුමා ඔහුට තෑගි දුන්නා. දවසක් තරුණයෙකුට මොහුගෙන් ශිල්ප ඉගෙන ගන්නට ආසා හිතුණා. ඔහු මේ ආබාධ පුද්ගලයා ළඟට ගිහින් නොයෙකුත් ඇවිටිලි කළා. සැලකිලි සම්මාන කළා. ශිල්පය උගන්වන්න කිව්වා. ඉගැන්වුවේ නැහැ. ඊට පස්සේ ඔහු තවත් මහන්සි වෙලා සැලකිලි සම්මාන කරලා අමාරුවෙන් අර පුද්ගලයාගේ හිත දිනාගත්තා. ඔහු මේ තරුණයාට තම ශිල්පයේ ඉගැන්වුවා. මේ තරුණයා හරි දක්ෂයි. ඈත ඉඳලා ගස්වල කොළවලටත් ගල් කැට විඳිනවා. විදලා එක එක රූප හැදෙන විදිහට ඒ කොළ සිදුරු කරනවා. මිනිසුන්ට හරි පුදුමයි. දවසක් තරුණයා මෙහෙම කල්පනා කළා. මම මේ ශිල්පය අත්හදා බලන්නට ඕනි. ඒ කොහොමද කරන්නේ? ගවයෙක් මැරුණොත් කහවණු 100ක් දඩ ගහනවා. මිනිහෙක් මැරුණොත් 1000ක් දඩ ගහනවා. මොකද මං කරන්නේ? මව්පියන් නැති වගකීමක් නැති කෙනෙක්ව මැරුවොත් නඩු පවරන්න කවුරුත් නැහැ කියලා හිතුවා. ඒ දිනවල සුනෙත්ත නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් බරණැස් නගරය ඇසුරු කොට එක්තරා කුටීක වාසය කළා. ඒ කාත් කවුරුවක් නැති වගකීමක් නැති භාරකාරයෙක් නැති නිදහසේ සැරිසරන මේ ශාන්ත ශ්‍රමණයන් වහන්සේව අර පුද්ගලයාට දකින්නට ලැබුණා. එතකොට ඔහු මෙහෙම හිතුවා. මෙන්න ඉන්නවා කෙනෙක්. මෙයාට ගල විදින්න ඕනේ. හරි ගියත් කමන්නේ, වැරදුනත් කමන්නේ. නඩු පවරන්න කවුරුත් නෑ නෝවේ. බලමු මං ඉගෙනගත්ත ශිල්පය හරිද කියලා. ඉතින් ඔහු අතට ගලක්ගෙන කර කැවිලා යන්න විද්දා. ඒ අර ගල් කැටය රූන් යන හඬින් ශබ්ද කරගෙන වේගයෙන් ගිහින් පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කනට රිංගුවා. වම් කනෙන් පිට වුණා. පසේ බුදුරජාණන් වහන්සේ එතනම හිඳගෙන හිටියා. පිඩසිඟා යන්නට ලැබුණේ නැහැ. කන් දෙකෙන්ම ලේ වැగిරෙද්දී 이르ති බලයෙන් ආපහු කුඩියට වැටියා. පිරිනිවන් පෑවා. මේ පුද්ගලයා ඒ කර්ම විපාකයෙන් මරණින් මතු නිරයේ ඉපදුනා. බොහෝ වර්ෂ ගණනක්, වර්ෂ කෝටි ගණනක් නිරයේ දුක් විඳලා තමයි ඒ කර්මයේ ඉතිරි විපාකයේ විඳින්නට ඇටසැකිලි ප්‍රේතෙක් වෙලා ඉපදිලා ඉන්නේ. මේ කාරණේ අරබෙහා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාලා යාව දේව අනත්ථාය ඤත්තං භාලස්ස ජායති හන්ති බාලස්ස සුක්කස්සං මුද්ධමස්සං විපාතයං පවිටු කෙනා උගත මනා සිප් සතරක් දැනගත් විට පවිටාලද සියලු දැනුම විපතටමයි හරවන්නේ ඔහු තුල යම් හොඳක් නැද්ද එයත් නෙයින් වනසාගෙන සියලු නුවණ නැති කරගෙන විපතටමයි යන්නේ පින්වතුනේ පින්වත් දරුවනේ මේ නිසා කෙනෙක් යම් දක්ෂකමක් ඇති කරගත්තා කියලා ඒ ගැන ආඩම්බර වෙන්න හොඳ නැහැ හිතට ගන්න හොඳ නැහැ දුරදිග නොබලා අත්හදා බලන්න යන්නත් හොඳ නැහැ ඉස්සර අපේ රටේ වුණත් සමහර මන්ත්‍ර ශාස්ත්‍ර දන්න අය ඒවත් හදා බලන්න ගිහින් මිනිසුන්ට හරියට විපත් කරනවා, කරදර කරනවා, දුකටපත් කරනවා. එහෙම දේවල් කරලා නොදන්නවා වගේ ඉන්නවා. අර අහිංසකයින් අන්ත දුකකටපත් වෙනවා. ඒ සෑම පවක්ම Tamanට ආපහු ලැබෙනවා. ඒ Taman උගත් ශිල්පයමයි තමාව විනාශයට ලක් කළේ. තමන්ගේ දක්ෂතාවයමයි තමාව විනාශයට පත් කළේ. තමන්ගේ හැකියාවමයි තමාව විනාශ කළේ. ඒ කොහොමද උනේ? තමන් අඥාන පුද්ගලයෙක් නිසා, හොඳ නරක පිළිගන්නේ නැති නිසා, පින්පව් නොපිළිගන්න නිසා, අපාය විශ්වාස නොකරන නිසා, දෙව්ලොව විශ්වාස නොකරන නිසා, ඒ වගේම සිල්වතුන් ගුණවතුන් පිළි නොගන්නා නිසා වැඩිහිටියන්ට නොසලකන නිසා, ධාර්මික නැති නිසා, ඒ වගේම දුර කල්පනා නොකරන නිසා, දන්න ශිල්පය තුළින් අහංකාර වන නිසා. එම නිසා පින්වතුනේ පින්වත් දරුවනේ කවරදාකවත් Taman දන්න දෙය අනුන්ගේ අයහපතට යොදවන්නට එපා. විපතකට යොදවන්නට එපා. කරදරයකට යොදවන්නට එපා. ඒ ශිල්පෙන් ආඩම්බර වෙලා හිතට ගන්නට එපා. අහංකාර වෙන්නට එපා. නුවණැති කෙනාට තමන් දන්න ශිල්ප ශාස්ත්‍ර පවා පින් කරගන්න උදව්වක්මයි. එහෙම කෙනෙක් වෙන්න. 14 වෙනි සහ 15 වෙනි ගාථා රත්න සුධම්ම තෙරුන්ගේ කතා වස්තුව තමන් කළ දේ ගැන හිතට ගන්නට එපා. පින්වත්නේ පින්වත් දරුවනේ ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන් ගැන පහදිනවාට විතරයි කැමති. තමන්ගේ දායකයින් තමන්ට සලකනවාට විතරයි කැමති. වෙනත් භික්ෂූන් වහන්සේලාට සලකනවාට කැමති නැහැ. ඊර්ෂ්‍යයි. එතකොට දායකයන්ට බයිනවා. බුද්ධ කාලයේ තෙවැනි පිරිහුණු භික්ෂූන් හිටියා. එබඳු භික්ෂුවක් ගැනයි මේ කතාවෙන් සඳහන් වන්නේ. ඉස්සර මච්චරිකාසණ්ඩ කියා නගරයක් තිබුණා. මේ නගරයේ පස්වක භික්ෂුන් වහන්සේලාගෙන් එක නමක් වන මහානාම තෙරුන් වහන්සේ පිඬුසිඟා වැඩියා. එතකොට ඒ ගමේ හිටපු චිත්ත නම් පින්වතෙක් බොහෝම පැහැදුනා. පැහැදිලා Tamanගේ නිවසට වඩම්ම වෙලා දන් දුන්නා. බණ ඇසුවා. ඒ ධර්මය අහලා මේ චිත්ත ගෘහපතියා සෝවාන් වුණා. ඊට පස්සේ ඔහු මෙහෙම හිතුවා. මගේ ලොකු උද්‍යානයක් තියෙනවා. ඒක අපූර්ව වනාන්තරයක්. මේ අම්බාටක වනය අපේ ස්වාමින් වහන්සේලාට බණ භාවනා කරගෙන ඉන්නට කදිමයි. මම මේකේ කුටි හදලා සංඝයාට පූජා කරන්නට ඕන කියලා. චිත්ත ගෘහපතිතුමා අම්බාටක වනී කුටි හදලා දානශාලා හදලා වැසිකිලි කැසිකිලි හදලා සක්මන් මලු හදලා සංඝයාට අත්පැන්වත් කොට පූජා කළා. ඒ පූජාව කරන වේලෙහි මහ පොළව ගිගුම් දුන්නා. මේ චිත්ත ගෘහපතියා හරි දක්ෂයි. භාවනාත් කරනවා ධර්මයක් ඉගෙන ගන්නවා සංඝෝපස්ථානයත් කරනවා. ධර්මීය දේශනාත් කරනවා. ධර්ම ප්‍රචාරයේත් යෙදෙනවා. ඊටාම යහපත් ගිහි ශ්‍රාවකෙක්. චිත්ත ගෘහපතියාගේ මේ යහපත් ගතිගුණ ගැන භික්ෂුන් වහන්සේලා අතර ලොකු පැහැදීමක් ඇති වුණා. කොටින්ම අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාටත් මච්චරිකා සණ්ඩේට එන්නට ආසාවක් ඇති වුණා. ඔය කාලයේ ඒ මච්චරිකා සණ්ඩයේ අම්බාටක වනයේ සුධම්ම කියලා තෙරුන් වහන්සේ නමක් නේවාසිකව හිටියා. කාලයක් එකම තැන හිටපු නිසා ඒ භික්ෂුව හිතුවේ එයාට තමයි හැමෝම සලකන්නට ඕනි කියලා. එකම තැන සිටීමෙන් පරණ වීම හේතුකොට වැඳුම් පිදුම් ලැබීමට වඩා සුදුසු එයා කියලා හිතාගෙන හිටියේ. ඉතින් චිත්තගෘහපතියාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා කියන එක අහන්න ලැබුණා. අඩයුතුණක් දුරට පෙර ගමන් ගිය මේ චිත්තගෘහපතිතුමා ඊටමත් ගෞරවාදරයෙන් උන්වහන්සේලාව වඩම්මවාගෙන ආවා. අනේ ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස බණ ටිකක් අහන්න මං හරි කැමතියි. පින්වත් උපාසකය සෑහෙන දුරක් මේ ගමනට වඩින්නට සිද්ධ වුණා නොවේ. ඒ නිසා ටිකක් මහන්සි. නමුත් ඔබේ ශ්‍රද්ධාව නිසා මම බණ ටිකක් කියන්නම් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔහුට ස්කන්ධ ධාතු ආයතන ගැන විදර්ශනා භාවනාවෙන් යුතු ගැඹුරු ධර්මයක් කිව්වා. ඒ ධර්මය අසද්දී චිත්ත ගෘහපතිතුමා අනාගාමී ඵලයටපත් වුණා. ඊට පස්සේ ඔහුගේ මහත් ශ්‍රද්ධාවෙන් යුතුව අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රදාන දහසක් භික්ෂුන් වහන්සේලාට තමන්ගේ නිවසට දානය පිණිස වඩින්නට ආරාධනා කළා. ඒ නේවාසිකව සිටින සුධම්ම තෙරුන්ටත් ආරාධනා කළා. නමුත් සුධම්ම තෙරුන්ට ඒක හිතට ඇල්ලුවේ නැහැ. ඒ නිසා ඒ ඇරියුම පිළිගත්තේ නැහැ. එම්බා උපාසකය ඔහෙට ඕන හැටියට කරන ආරාධනාවල් පිළිගන්නට අපි ලෑස්ති නැහැ. මම මේ ස්ථානයට ඇවිල්ලා අවුරුදු ගණනාවක් වුණා. මාව ප්‍රදාන කරගෙනයි මේවා කළ යුත්තේ. ඔහේ අමුතුම තාලයකට වැඩ කරන්නයි යන්නේ කියලා ඇරයුම ප්‍රතික්ෂේප කළා. චිත්ත ගෘහපතිතුමා නැවත නැවතත් ආරාධනා කළා. මොහු නැවත නැවතත් ප්‍රතික්ෂේප කළා. උපාසකතුමා නිවසට ගිහින් දහස් නමක් උදෙසා දන් පැන් පිළියෙල කරා. එදා රෑ සුධම්ම තෙරුන්ට නිින්දක් නෑ. තරහෙන් පුපුර පුපුර හිටියා. හොඳයිකෝ මේ ගෘහපතියා අග්‍රශාවකයන්ට සලකන හැටි බලාගන්න බැරියයි. හෙට දන් පොලට ගිහින්මයි බලාගන්න තියෙන්නේ කියලා නොනිදා පහන් කළා. පහුවදා උදේම පාසියුරුගෙන මේ භික්ෂුව චිත්ත ගෘහපතිතුමාගේ ගෙදරට වැඩියා. එතකොට ගෘහපතිතුමා පින්වත් ස්වාමීනි වැඩ ඉන්න කියලා ආසනයක් පිළියෙල කරා. නෑ නෑ මට වාඩි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ පින්නපාත යන ගමන් ආවේ. කෝ බලන්න ඔහෙ දන්පැන් පිළියෙල කරලා තියෙන හැටි. එම්බා උපාසකය සෑහෙන ගරුසරු ඇතුව සංඝයාට දන්පැන් පිළියෙල කරලා නෑ. හැබැයි ඒ වුණාට මට නම් ලොකු අඩුපාඩුවක් පේනවා. ස්වාමීනි ඒ මොකද්ද? ඇයි උපාසකය තල කැරලි නැහනොවේ කියලා සැරෙන්ම කිව්වා. ඒ වගේම මම මේ කියලා යන්න යාවේ. ඔහෙලගේ ආරණ්‍ය ඔහෙලා තියාගන්න එකයි ඇත්තේ. මම යනවා යන්න. හැබැයි තව එකක් ඔහෙට කියන්න තියෙනවා. කපුටා වගේ වැඩ කරලා බෑ කියලා මේ භික්ෂුව කෙලින්ම සවැත් නුවරට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය සැලකලා. එම්බා භික්ෂුව ඔබමයි වැරදි. ඔබේමයි වැරද්ද. ශ්‍රද්ධාවෙන් පහන් සිතින් යුතු ඒ පින්වත් උපාසකයාට ගැරහුවේ ඔබමයි. ඒ නිසා ඔබ ආපහු මච්චරිකාසන්නයට අම්බාටක වනයටම යන්නට ඕනේ. ගිහින් චිත්ත ගෘහපති මුණ ගැහෙන්නට ඕනේ. මුණ ගැහිලා මෙහෙම කියන්නට ඕනේ. පින්වත් ගෘහපතිය මෙහි වරද මගේමයි ඒ නිසා මට සමාවනු මැන කියලා. එතකොට ඒ සුද්ධම්ම භික්ෂුව ආපහු ගියා. නමුත් නෑ මං සමාව ගන්නෙ නෑ කියලා ප්‍රතික්ෂේප කරලා සමාව නොගෙන හිටියා. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ ළඟට යන්නට සිදු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා මේ භික්ෂුව මාන්නෙන් ඉදිමිලයි ඉන්නේ. ඒ නිසා ආපහු මේ තිස් යොදුනම යවන්න ඕන කියලා මෙහෙම වදාලා. පින්වත් භික්ෂුව මෙන්න මේ භික්ෂුවත් සමග යන්න. ගිහින් උපාසකතුමාව සමාව කරගන්න. පැවිදි වූ භික්ෂුන් වහන්සේලා විසින් මේක මගේ පන්සල මේක මං හදපු එකක් මේ මං ඉන්න තැන මේ මගේ දායකයා මේ මගේ දායිකාව කියලා අයිතිවාසිකම් හදාගන්න හොඳ නැහැ. මාන්නයක් ඊර්ෂ්‍යාවක් ඇති කරගන්න හොඳ නැහැ කියලා මේ ගාථාව වදාලා. අසතං භාවන මිච්ඡේය පුරේඛාරංච භික්ඛුසෝ ආවාසේසුව ඉස්සරියං පූජාපර කුලේසුව නුවණින් නොවසන සමනා සංගමද පෙරටුව හිඳිමින් ගරු සැලකිලි ලබා ගන්නට නිතර ආස කරන්නේය තම තමන්ගේ පන්සල්වල ලැබෙන පුද පූජාවල අධිපති වී බැජබෙන්නට සිතමින් කල් ගෙවන්නේය මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි ඉතිබාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝව වඩ්ඩති ගිහි පැවිදි හැම දෙනෙක්ම මා කවුදයි දත යුතුයමය මේ වෙහෙරේ හැම වැඩක්ම මගේ අතින්මයි කෙරුණේ ඒ වගේම සෑම දෙයක් මට කියලයි කල යුත්තේ මේ අයුරින් හිතන කෙනා පවිටු බාල සිතුවිලි මැද ආසාවත් මාන්නයත් වැඩි කරගන්නේය සිතේ පින්වතුනේ පින්වත් දරුවනේ අර සුධම්ම භික්ෂුවට ඇති වූ මාන්නය නිසා මොනතරම් අවාසියක් සිදු වුණාද අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා වැඩියා බණපදයක් ඇහුවේ නැහැ භාවනා ගැටලුවක් ඇහුවේ නැහැ අඩු ගණනේ ආගන්තුක උපස්ථානයක්වත් කළේ නැහැ. ඉරිසියාවෙන් පුපුර පුපුර හිටියා. ඒ වගේම තමන්ට දන් පෙන් දෙන දායකයන්ගේ ශ්‍රද්ධාව හඳුනාගත්තේ නැහැ. ඔවුන්ගේ සිල් ගුණ අඳුනාගත්තේ නැහැ. ඔවුන් ධර්මයේ හැසිරෙන හැටි තේරුම් ගත්තේ නැහැ. දායකයන්ගේ ගුණය දැක්කේ නුගුණයක් හැටියට. බණ භාවනා කළත් බනිනවා. එබඳු පිරිහුණු භික්ෂූන් ඇසුරු කිරීමෙන් කෙනෙකුට කිසිම යහපතක් වෙන්නේ නැහැ. Tamanගේ යහපත් ගතිගුණ ටිකක් ඇත්නම් ඒකත් පිරිහෙනවා. මේ නිසා යහපත් ගතිගුණ දියුණු කරගන්න උපකාරී වන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒ තමයි නිහතමානීකම. ඒ වගේම Taman කරන දේවල් හිතින් අල්ලා නොගෙන සිටීම. ඒ ගැන හිත හිතා එයට අධිපති වෙන්නට ආසා නොකිරීම සුද්ධම්ම භික්ෂුව අමාරුවේ වැටුනේ අධිපති භාවයට තිබුණු ආසාව නිසාමයි. අති දුර්ලභ වූ බුදු සසුනක මහණ වෙන්නත් ලැබිලා ජීවමාන ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරන්නත් ලැබිලා අග්‍ර ශ්‍රාවකෝ මහරහතන් වහන්සේලා ඇසුරු කරන්නත් ලැබිලා මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවකයන්ගේ අප උපස්ථානත් ලැබිලා ඒ තුලින් තමන්ට ඇති වුනේ මාන්නයයි ඊර්ෂ්‍යාවයි එකට එක කිරීමයි විතරක් නම් එය මොනතරම් අවස්ථනාවක්ද දාසේවන ගාථා රත්නය වනවාසික තිස්ස තෙරුන්ගේ කතා වස්තුව පුණ්‍යවන්තයා ආස කරන්නේ ධර්මයේ හැසිරෙන්ටයි පින්වත්නේ පින්වත් දරුවනේ ගෞතම බුද්ධ ශාසනයේ මහා පින්වන්තයින් පැවිදි වෙනවා උදාර පුද්ගලයන් සසුන්ගත වෙනවා මේ කතාවෙත් සඳහන් වෙන්නේ එවැනි දෙයක් ඒ වගේම මෙම කතාව හරිම අසිරිමත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පියාණන් වහන්සේ තමයි වංගන්ත බ්‍රාහ්මණයා. ඔහුගේ යහළුවෙක් හිටියා මහාසේන නමින්. මේ බ්‍රාහ්මණයා හරිම වයසයි. ඉස්සර මෙයාලට බොහොම ධනය තිබුණා. කලක් යද්දී ඒ ධන සම්පත් පිරිහිලා ගොඩක් දුප්පත් වුණා. එදා වේලවත් කන්න නැති තරම් දුප්පත් වුණා. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහුගේ ගෙදර දෙසට පිඩු පිනිස වැඩියා. අන්න අන්න අපගේ පුත්‍රයන් වහන්සේ නේද පින්නපාතේ වඩින්නේ. අපේ අපෝ ගෙදර රොටි කෑල්ලක්වත් නැහැ නොවේ. මෙච්චර නැති බැරිකම්මින් මං පෙලෙනවයි කියලා දැනගත්තොත් වස ලැජ්ජාවේ බෑ. පුත්‍රයන් වහන්සේ වඩින්න කලින් මං සැඟ වෙන්නට ඕනේ. කියලා මහා සේන බ්‍රාහ්මණයා හැංගුණා. සැරියොත් මහරහතන් වහන්සේ හිස් අතින් වැඩියා. දෙවෙනි දවසෙත් හැංගුණා. තව දවසක මේ බ්‍රාහ්මණයාට සලුපටකුයි කිරිබතකුයි ලැබුණා. එදා මෙයා කල්පනා කළා අනේ මගේ පුත්‍රයන් වහන්සේ අද මේ පැත්තේ පින්නපාතේ වඩිනවා නම් මොනතරම් මගේද සරියුත් මහරහතන් වහන්සේ ඒ මොහොතේ සමාධියට සමවැදිරයි හිටියේ. සමාධියෙන් අවදි වෙද්දී මේ බ්‍රාහ්මණයාගේ අදහස දැනුණා. දැනිලා මේ බ්‍රාහ්මණයාගේ නිවසට පිණුසිඟා වැඩියා. මහාසේන බ්‍රාහ්මණයාට හරිම සතුටුයි. සතුටින් හිනහා වෙවි තෙරුන් වහන්සේ ඉදිරියට ගිහින් ආදරයෙන් ගෙට කැඳවා ගත්තා. වඩා හිඳුවා කිරිබත් පූජා කළා. එතකොට පාත්‍රයට කිරිබත් ටිකක් ගත් සැරියුත් රහත් තෙරණුන් වහන්සේ අත වැහුවා. අනේ ස්වාමීනි අත වහන්න නම් එපා. මට මෙලව පරලව දෙකටම සංග්‍රහ පිනිස. අනේ ස්වාමීනි මේ කිරිබත වළඳන්න කියලා ඒ කිරිබත සියල්ල බෙදුවා. දන් වළඳ අවසන් වුණාට පස්සේ අර සලුවත් පූජා කරගත්තා. බ්‍රාහ්මණයාට එදා හරිම සතුටුයි. සිත පිනා ගිහින් තිබුණා. ඒ සතුටින්ම ඔහු එදා මරණයට පත් වුණා. එදාම සරියුත් මහරහත්තුන් වහන්සේගේ දායක පවුලක මොහු උපන්නා. ඉතින් ඒ පින්වත් කාන්තාව තම ස්වාමියාට මෙහෙම කිව්වා. අනේ හිමියනි මට දොළ දුකක් තියෙනවා මට හරිම ආසයි සරියුත් මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් විෂූන් වහන්සේලාට දිය නුමුසු කිරිබත් පූජා කරන්නට මට ඒක පූජා කරගන්න ඕනි මෙහෙමයි කසාවතක් ඇඟේ දවට ගන්නට ඕනේ රන් බඳුනේ කිරිබත් දාලා එයින් තමයි පූජා කරන්නට ඕනේ ඈ හිතූ පරිද්දෙන්ම දන් පැන් පූජා කරගත්තා. පින්වත් දරුවෙක් ඒ පවුලට ලැබුණා. දරුවා උපන් දවසේ මේ gedara උදවිය සරියුත් මහරහතන් වහන්සේට පෙන්වන්නට අරගෙන ගියා. මේ සිඟිත්තා ඇස්සරලා බැලුවා. සරියුත් මහරහතන් වහන්සේ මේ දරු සිඟිත්තා දිහා බලාගෙන හිටියා. එතකොට මේ දරුවාට පෙර භවය මතක් වුණා. අනේ මේ මගේ ආචාර්යයන් වහන්සේ නොවේ. මම මේ මිනිස් ලෝකෙට ආයෙමත් ආවේ මුන්වහන්සේ නිසාමයි. ඒ නිසා මං සිල් ගන්න ඕනේ කියලා පොඩි දරුවා අත් දෙක හකුලුවා ගනිද්දී පොඩි ඇඟිල්ල රෙද්දේ පැටළුණා. ඒ පැටලිල්ල ලිහද්දී පොඩි දරුවා අඬන්න පටන් ගත්තා. නමුත් සිඟිත්තාගේ ඇඬිල්ල නතර කරවා ඒ පිරිස ඒ පොඩි දරුවාව තෙරුන් වහන්සේගේ පා මුලින් තිබුවා. ස්වාමීනි අපේ පුතා ඔබ වහන්සේට පූජා කරනවා. ඔබ වහන්සේට කවදා හරි උපස්ථාන කරන්නේ මේ දරුවට තමයි පවරන්නේ. පින්වත්නි මේ බබාගේ නම මොකක්ද? ස්වාමීනි ඔබ වහන්සේගේ ගිහි කාලයේ නම උපතිස්සනවේ. ඒ නිසා අපි මේ දරුවට තිස්ස කියලා නම් දැම්මා. මේ දරුව සිඟිත්තා සත් හැවිදිරිවියේ සිට මහාන වෙන්න ඕනේ කියලා අඬනවා. සැරියුත් මහරහතන් වහන්සේ ගාවමලු මහාන වෙන්නට ඕනේ. එතකොට දෙමව්පියෝ මෙහෙම කිව්වා. මයේ පුතේ අපි ඔයාව ඉපදිච්ච දවසේ සරියුත් මහරහතන් වහන්සේට බාර දුන්නේ. ඒ නිසා පුතා කැමතිනම් අද හවසට අපි එක්කගෙන යන්නම් කියලා දෙමව්පියෝ මහත් පිරිවරක් සමග උත්සව ශ්‍රීයෙන් දරුසිඟිත්තාව අරගෙන සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියා. තෙරුන් වහන්සේට වැඳෙව්වා. බාර දුන්නා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ සිඟිත්තාට මෙහෙම කියනවා. පින්වත් තිස්ස, පැවිද්ද ලේසි දෙයක් නොවේ. ගොඩක් වීරිය තියෙන්න ඕනේ. රස්නි උමනා වෙලාවට සීතලයි හම්බ වෙන්නේ. සීතල උමනා වෙලාවට හම්බ වෙන්නේ රස්නයයි. ඒ නිසා වීරිය තියෙන කෙනෙකුට තමයි මේ පැවිද්ද තියෙන්නේ. නමුත් ඔයා ඊට සැපසේ හැදුණු කෙනෙක් නොවේ. අනේ ස්වාමීනි, ඒ වුණාට මටත් පුළුවනි. ඒ ඕනම දෙයකට මුහුණ දීලා ජීවත් වීමට. පොඩි දරුවාගේ වීරවන්ත ප්‍රකාශයට සරියුත් මහරහතන් වහන්සේ සතුටු වුණා. දරු සිඟිත්තා සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් බවට පත් වුණා. දරු සිඟිත්තාගේ පැවිදි කිප්පින්කම් නිමිත්තෙන් සද්දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂූන් වහන්සේලාට ඒ දෙමාපියන් දන්පැන් පූජා කළා. අටවෙනි දවසේ තිස්ස පොඩි නම පින්ඩපාතේ වැඩියා. එදා ඒ පොඩි නමට ඥාතීන් විසින් 500ක් සලුපිලි පූජා කළා. පොඩි නම ඒ සියල්ලම සංඝයාට බෙදුවා. දෙවෙනි දවසේ පොඩි නම පින්ඩපාතේ වැඩියා. එදා ඥාතින් සලු 1000ක් පූජා කළා. පොඩි නම එයත් සංඝයාට බෙදුවා. එක දවසක් සීත කාලයක භික්ෂූන් වහන්සේලාට සමහර තැන්වල සීතල වැඩිකමට ගිනි තපින්න සිද්ධ වුණා. පොඩි නම ඇවිත් ඇහුවා, "ඇයි ස්වාමීනි, සීත කාලයට කම්බිලියක් පොරවන්න එපාය. එතකොට නෙවෙයි සීතල අඩු වෙන්නේ." අනේ පොඩි නම ඔහෙට නම් මොකෝ හිතූ පමණින් ලැබෙනවා නොවේ. ස්වාමීනි, එහෙමනම් කම්බිලි වලින් ප්‍රයෝජන ඇති ස්වාමින් වහන්සේලා මා සමග වඩින්න. එතකොට 1000ක් භික්ෂුන් වහන්සේලා ඒ පොඩි නමත් සමග වැඩියා. එතකොට පොඩි නම පාරේ වඩිද්දී නගරේ මිනිස්සු කම්බිලි 1000ක් පූජා කළා. එතකොට පොඩි නමට කම්බිලි පූජා කරන තිස්ස නමින් කම්බිලිදායක තිස්ස යන නම වැටුණා. ඒ වගේම පොඩි නම දහසක් භික්ෂූන් සමග පින්නපාතේ වඩිද්දී ප්‍රනීත වූ කිරිබත් ලැබුණා. එතකොට පොඩි නමට පින්නපාතේ ලැබෙන පොඩි නම අර්ථයෙන් පින්නපාතදායක තිස්ස යන නමක් ලැබුණා. පොඩි නම තනියම කල්පනා කළා. මම මේ ජේතවනාරාමේ වාසය කරනකොට නෑදෑයන් ඇවිල්ලා කෙලවරක් නැති දේවල් පූජා කරනවා. එතකොට මට ඒ ඇත්තෝ එක කතා කරන්නට වෙනවා. මං ඈත වනයට යන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් භාවනා උපදෙස් ගත්තා. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේගෙන් අවසර ගත්තා. නෑදෑයන්ගෙන් වෙන් වෙලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් වෙන් වෙලා ක්‍රමක්‍රමයෙන් ඈතටම ගියා. අන්තිමේදී පොඩි නම සෑවත් නුවර සිට යොදුන් 200ක් දුර වනාන්තරයකයි නැවතුනේ. එතකොට පොඩි නමට තවත් නමක් පටබැඳුණා. ඒ තමයි වනවාසික තිස්ස යන නම. දායක පිරිස් පොඩි නමට හරි ආදරේ. හැබැයි කවුරු ඇන්දත් කවුරු උපස්ථාන කළත් පොඩි නම සෙත් පතන්නේ වචන දෙකකින්. සූපත් වේවා දුකින් මිදෙත්වා කියලා විතරයි. වනයේට ඇවිදින් තුන් මාසක් ඇතුළත පොඩි නම සියලු 이르දි බලයෙන් යුතු මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පොඩි නමගේ කීර්තිරාවය හැමතැනම පැතිරුණා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නොමග යන පැවිදි ජීවිත ඇති ලෝකයේ ඒ කිසිවකට නොඇලී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමා පසුපස හඹා එද්දී ඒ කිසිවක් නොසලකා ඈත වනයේම වැඩ සිටි වනවාසික තිස්ස මහරහතන් වහන්සේ ගැන භික්ෂුන් වහන්සේලා ඊටමත් ආදරෙන් කතාබස් කළා ඒ වනවාසී තිස්ස මහරහතන් වහන්සේ අරභයා තමයි බුදුරජාණන් වහන්සේ මිය වදාලේ. අඤ්ඤාහිලා භූපනිසා අඤ්ඤානිබ්බාන ගාමිනී ඒව මේතං අභිඤ්ඤාය බික්ඛු බුද්ධස්ස ශාවකෝ සක් කාරණාබිනන්දේය විවේකමනුබ්‍රෝහයේ සියුරු දාන මාන ඇතුව වැඳුම් පිදුම් ලාභ ඇතුව සිටිනා මග වෙනත් මගකි එනමුදුලා බෙට නොඇලී සසර දුකින් මුදවාලන නිවනට යන මග වෙනකකි බුදු රජුන්ගේ ශ්‍රාවක වූ භික්ෂුව නිතරම මේ ගැන නුවණින් විමසා බලමින් නොඇලිය යුතුයමය ලාභෙට හුදකලාව දිවිගෙවමින් හැසිරිය යුතුයමයි දහමේ පින්වතුනේ පින්වත් දරුවනේ මේ වනවාසික තිස්ස මහරහතන් වහන්සේ ගැන සඳහන් උදාර වූ ජීවන චරිතය විස්තර කරන ගාථාව ධර්ම සංගායනා කළ මහරහතන් වහන්සේලා බාල වර්ගයට ඇතුළත් කළේ මෙහි ඇති වැදගත් කරුණක් නිසායි. ඒ කියන්නේ පවිටු අසත්පුරුෂ බාලයා ලාභ සත්කාරවලට ඇලෙනවා. සම්මාන හොය හොයා යනවා. ප්‍රධාන වැඳුම් පිදුම් ලබා ගන්න අධාර්මික ක්‍රියාවල යෙදෙනවා. එතකොට දන්නේම නැතුව අමුතුම මාර්ගයකට යනවා. ඒ තුලින් පව් රැස් කරගන්නවා. ධර්මයේ හැසිරෙන කෙනාටත් ගරහනවා. ධර්මයටත් ගරහනවා. භාවනාවටත් ගරහනවා. නිවනටත් ගරහනවා. චතුරාර්ය සත්‍යයටත් ගරහනවා. වෙන කෙනෙක් රකින සීලයටත් ගරහනවා. දහස් ගණන් එකතු වෙලා සිල් රැක්කොත් ඒකටත් ගරහනවා. දහස් ගණනක් එකතු වෙලා වන්දනා කළොත් ඒකටත් ගරහනවා. අසත්පුරුෂයාගේ මාර්ගය ලාභ සත්කාර ගැන සිතමින් සිටීම විතරයි. ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද කියලා සිතමින් සිටීම විතරයි. ප්‍රධානත්වයක් ලැබෙන උපක්‍රම සිතින් සිතා සිටීම විතරයි. නායකකමක් තනතුරක් නම්බු නාමයක් ගැන හිතමින් සිටීම විතරයි. එතකොට ඒ හේතුයෙන් අසත්පුරුෂයා දුගතියේ තමයි නතර වෙන්නේ. සත්පුරුෂයා නිවනට යන මඟ හඳුනාගෙන ක්‍රමක්‍රමයෙන් Tamanගේ ගුණධර්ම දියුණු කර ගැනීමට මහන්සි ගන්නවා. ලාභ සත්කාරයෙහි නොඇලී ඉන්නවා. හුදකලා විවේකයට ආසා කරනවා. සසරින් එතර වීමට උවමනා ಗುಣධර්ම දියුණු කරන කෙනෙක් වෙනවා. එම්බඳු භික්ෂුන් වහන්සේලාගෙන් තමයි බුදු සසුන බබලන්නේ.